හොඳයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිස්සරණ වනයේ පවත්වන 213 වන භාවනා වැඩසටහනේ ප්‍රථම ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ අපිට ලිඛිත ප්‍රශ්න කීපයක් ලැබිලා තිනවා. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡාව පටන් ගමු. ස්වාමින් වහන්සේ ප්‍රශ්න හතරක් තියෙනවා. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී මූල කර්මස්ථානයේ ලෙස ආශ්වාස ප්‍රශ්වාසයට මුල් තැන දෙමින් භාවනාව ආරම්භ කරමි. භාවනාව කාලයක් වඩාගෙන යාමේදී සිතුවිලි පැමිණෙන වේගය අඩු වූ අතර සිතට ප්‍රීතියක්ද ඇතිවිය. නමුත් මේ නමුත් මේ දිනවල භාවනා කිරීමේදී පරයන්ක භාවනාව හුස්ම රැලි දෙක තුනක් බලන විට සිත ආලෝකමත් තැනකට යයි. එසේම සිතුවිලිද පැමිණ යයි. මුලදී දැනුණ ලෙස කයේ වේදනාවන්ද දැනි නොදැනී යයි. කයේ කම්පන චංචල ගතිද දැනි නොදැනී යයි. නැවත ආනාපානයටද සිත යයි. මෙලෙස මෙලෙස දිගටම භාවනාව කරගෙන යාමේදී සිතුවිලිද වේදනාද කම්පන චංචල ගතිද ආශ්වාස ප්‍රාශ්වාසයේද දැනි නොදැනී යයි. වෙන්දාට වඩා වෙනස් තත්වයක් මේ දිනවල ඇති වී ඇත. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙය මාගේ භාවනාවේ ඉදිරියට යාමත්ද නැතිනම් පසුබෑමක්ද යන්න කරුණාවෙන් මාහට උපදෙස් දෙනු මැනවි. තෙරුවන් සරණයි. කාගෙද කියන්න පුළුවන් ප්‍රශ්නේ? මට මතක විදිහට මම මෑණියෙක් කතා කරලා තියෙනවා මීට කලින් මේ ටිකක් අර අනිසිත පැත්තකට එහෙම ආවා නේද මේ ඔව් ඔව් ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ඊට පස්සේ භාවනා කරන්න බැරි වුණාද? එහෙම ප්‍රශ්නයක් ඇති වුණාද? ටිකක් අර ඔපරේෂන් එකෙන්ද ටිකක් කරන්න අමාරු වුණා. හරි. දැන් හම්තුනේ හැමදේම ආයි දැනෙන ගතිය තියෙනවා. ආයි දැනෙන ගතිය තියෙනවා. තියෙනවා. හරි. ඒ කියන්නේ දැනී නොදැනී යන ගතිය තියෙනවා. ඒ කියන්නේ මුලදී දැනිච්ච දේවල් ආයි දැනෙන නොදැනෙනවා. ඒකේ ගැටලුවක් නැහැ. ඒක බලන්න, يعني ඒක බොහොම يعني ස්වාභාවික විදිහට බලන්න පුළුවන්. වැඩි නිකන් වීරයෙන් බලන්න නැතුව අපිට දැනෙනවා. හැබැයි ඒ දිහා නිකන් අනුංග දෙයක් දිහා වගේ බලන්න පුළුවන්ද? හරි. එහෙනම් එච්චර ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මේ ටික බැලීම හරහා තමයි ආයෙත් හිත අනිත් පැත්තකට වැටෙන්නේ. ඒ කියන්නේ ආයෙ පසුබෑමක්ද වෙලා පසුබෑමක්ම කියන්න කියන්න බෑ. ඒ කියන්නේ මුලදී කරද්දී කෙලින්ම ඕවා දැනුණත් හිත කෙලින්ම අනිසිත ස්වභාවයක පවත්වන්න පුළුවන් හැකියාව තිබුණාද? තිබුණා. තිබුණානේ. ඒතැන් මට මතක හැටියක් කතා කළා. සක්මනේදී ඒක ගත්තද? ආ සක්මනේදී පුලහාඳුරනේ. එතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතන අර සක්මනේදී කෙලින්ම මේ අරමුණට හිත නොදා කෙලින්ම යන්න පුළුවන්. සක්මන තමයි සාමාන්‍ය පැයක් විතර සක්මන කරනකොට හොඳ මේකක් එනවා. හරි. එතෙන්දී කියන්නේ පටන් ගන්න එක කොහමද? පටන් ගන්න හැමදොන්නේ දැන් වම දකුණ තමයි මුලින් පටන් ගත්තේ ඊට පස්සේ අර දැනීම් විඳීම් ඒව බැලුවා ඊට පස්සේ කාලයක් යනකොට ඒක නොදැනීම ගියා يعني අර නිකන් යනවා වගේ මේ වැටෙන්න යනවා වගේ ගතිය එන ඒව තිබුණා ඉස්සර තිබ්බ දේවල් මම හාමුදුරුවෝ ඒක තමයි මට කිව්වනේ ටික දැන් නැද්ද ඒක තියෙනවා තියෙනවා. ඒක තියෙනවා. දැන් මේ පර්යන්කෙදි තමයි මට මේක ආවේ. ඔව් දැන් ඒක තමයි. සක්මනේදී අර తত্ত্বය ඒ විදිහටම තියෙනවද? ඔව් ඒක තියෙනවා. ඒ විදිහට තියෙනවා. හරි. එතකොට ඒ කියන්නේ පරයන්කේදී දැන් මේ සක්මනේදී දැන් සාමාන්‍ය විදිහට අරමුණට හිත දාගෙන යනවා. ඊට පස්සේ ටික ටික ටික අරමුණ නිකම් මැකිලා වගේ යනවා. යනවා නැති වෙන වෙලාවලුත් තියෙනවා. ඊට පස්සේ හිත බොහොම නිදහස අරමුණක් නොගෙන පාත්තම් තියෙනවා. හාමුදුරනේ නැති වෙන වෙලාව එක දෙකම තියෙනවා. තියෙන වෙලාවලුත් තියෙනවා. අර ගොඩක් මේ වැඩ අධික වෙච්ච වෙලාවට එහෙම වෙන්නේ නැති වෙනකුත් තියෙනවා. හරි. ඒක ගැටලුවක් නැහැ. ඒ කියන්නේ අපි කියන්නේ ඒ ඒ தත්තට එන්න යන කාල පරිච්ඡේදය දවසෙන් දවස වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ දවසේ වැඩ කටයුතු හරහා හිතේ කොයිතරම් ආතතියක් ගොඩනගුණාද කියන එක හරහා අපිට කොච්චර ඉක්මනට එතන ළඟා වෙන්න පුළුවන්ද කියන එක වෙනස් වෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ දැන් පරයන්කට ආවහම එතකොට මොකද වෙන්නේ? පරයන්කේ සාමනේ දැන් හුස්ම රැලි දෙකක් විතර බලනකොටම අර ආලෝක ස්වභාවය එනවා. හරි. ඒක එනවා. නමුත් අර මේ ඒක නැති වෙලා ගිහින් දැන් මම අර සිතුවිලි අතර ગેප් එක වැඩි කරගෙන ගියානේ. ඒ தත්ත්වය දැන් එන්නේ නැහැ. දැන් ඒකත් වෙනවා. සිතුවිලිත් එනවා යනවා. වේදනාවක් දැනෙනවා නොදැනෙනවා. කම්පන චංචලත් දැනෙන. ඒ කියන්නේ හැම තිස්සෙම සතිමත් ගතිය තියෙනවා. හැබැයි අර එක තැනක නැවතීම නැහැ. හරි, කමක් නැහැ. ඒ කියන්නේ මට තේරෙන විදිහට දැන් ටිකක් සමාධි පැත්තක් ආයේ වර්ධනය වීමක් වෙලා තියෙනවා. කියන්නේ ආලෝකයේ සැපතක් ඇවිල්ලා තියෙනවානේ. දැන් අපි සාමාන්‍යයෙන් විපස්සනාවේදී යනකොට ආලෝකයම නෙමෙයි උතන මුල් වෙන්නේ. හොඳට අරමුණ ප්‍රකට වීමයි සිද්ධ වෙන්නේ. අරමුණේ ඇති වෙන තියෙන ස්වභාවය ප්‍රකට වෙන්නේ. ඒ නිසා ආලෝකයෙන් නිකන් නොසලකා හැරලා දැන් මේ තියෙන ඕනම එකක් සම්බන්ධයෙන් අපි දුමු. තදවීම් රළුවීම් වෙන්න පුළුවන් නැත්නම් වේදනාවන් වෙන්න පුළුවන් නැත්නම් සිතුවිලි වෙන්න පුළුවන්. ඒකෙත් නැවතත් ඇති වෙන්න තියෙන ස්වභාවයෙන්ම බලන්න. ඒ කියන්නේ මේ එකක්වත් ගැන මොකක්වත් අපි මේවා අහවල් දෙය, මේක වේදනාවය, මේක සිතුවිල්ලය කියලා පවා වර්ග කරන්න අවශ්‍ය නැහැ. මේ ඔක්කොම පෙන්නන්නේ එකම ස්වභාවයක්නේ. දැන් සිතුවිලි පැත්තෙන් ගත්තත් ඒකත් ඇති වුණා ක්ෂණයෙන් නැතිලා ගියා. ඊළඟට වේදනාවක් ගත්තත් ඇති වුණා නැතිලා ගියා. ඊළඟට කයේ ඇති වෙන කම්පනයක් කියන්නේම ඇතිවීමක් නැතිවීමක්. සෙලවීමක් කියන්නේ මෙතන තියෙන්නේ ඇතිවීමක් නැතිවීමක්. ওই විදිහට බලලා තනිකර මේ පැත්තෙන් නැවතත් හදන්න. පොඩ්ඩක් ඒ කියන්නේ ඇතිවීම නැතිවීම ස්වභාවය නැවත හොඳට හිතට කාවද්දන්න. ඒකම මේ ඉඳගෙන ඉන්න භාවනාවේදී ඒකම බලමින් ඉන්න ඒ හරහා නැවතත් අර ප්‍රඥාව පැත්ත අවදි වෙලා එනවා. කෙලින්ම නිමිති ගන්න බැරි තත්ත්වේ يعني ඒ පැත්ත හැදිලා ඒවි. ඊට පස්සේ ආයෙත් හිත පරණ හිටිය තත්ත්වයට යාවි. ඒ කියන්නේ හැමදෙනා ආය අර වේදනාවල් ඒවා බලන්න කියලාද නොබල ඉන්න කියලා. බලන්න කියලා කියන්නේ. බැලුවා නම් හොඳයි බලන්නේ හැබැයි අර ඒවැයේ මේ විස්තර බලන අරමුණෙන් නෙමෙයි. දැන් ඒවා තියෙනවා ටිකක් ඈතින් වගේ තියෙනවා. හැබැයි දකින්නේ අපි ඒක ඇති වෙන නැති වෙන ආකාරය. ආ ඒක පේනවා. අන්න හරි. ඒක බලමින් යන්න. ගැටලුවක් නැහැ. ආහා. ඒ කියන්නේ ආයි මුල්ම தත්ත්වය තමයි හම්බුනේ එතකොට. මුල්ම தත්ත්වය කියන්නේ ඒ කියන්නේ අපිට අර தත්ත්වේ මග හැරුණා නම් ඒ தත්තර යන්න තියෙන්නේ මේක මේක හරහාමයි. ඒ කියන්නේ පේන දේ බලන් ඉන්න එකද? ඉන්න. ඔව්. පේන දේ බලන් ඉන්න හැබැයි බලන දෘෂ්ටි කෝණය මේකේ විස්තර දැකීම නෙමෙයි. නෙමෙයි. නෙමෙයි මේකේ තියෙන ඇතිවීමක් නැතිවීමක් කියන දේ තමයි අපි වැඩි ප්‍රමුඛතාවයක් දීලා බලන්න. එතකොට අන්න ඒ දිහා බලන් ඉන්නකොට දැන් වේදනාවකුත් ආවා. අපි බලනවා ආයා කොහොමද ඇති වෙන්නේ කොහොමද නැතිලා යන්නේ. සිතුවිල්ලක් ආවා ඒකත් ඇතිලා නැතිලා යන හැටි බලනවා. ඊළඟට අපිටම තද ගතියක් දැනෙනවා. ඒකත් ඇතිලා නැති වෙන හැටි බලන නැතු මේ තද ගතියක් කියන ඒ එයාට ආවේනික පෞද්ගලික ලක්ෂණ නෙමෙයි බලන්නේ. අරම බල බලා ඉඳන්දී ආයෙත් හිත නිකන් තව තව ඈතට යන ගතියක්, අරමුණ නිකන් බොද වෙලා යන ගතියක්. එහෙම වෙන්න ගත්තනම් අන්න ඒ කියන්නේ ආයෙත් ඉස්සරහට යනවා. ඒ කියන්නේ දැන් සක්මනේදී ඒ தත්ත්වය එනවා කියන්නේ මෙතෙන්දිත් තව ටිකක් හොඳට සියොම්ම බලන්න ඒක පැමිණේවි. අනිත් එක හිත ටිකක් මේ මධ්‍යස්ථව තියාගන්න. කියන්නේ මේක අපි කියන්නේ බල කැල්ල ඉල්ලන්න අවශ්‍යත් නැහැ. එනවනම් ආපු දෙම් ප්‍රශ්නයක් නැහැ. අපි තාව තියෙනවා හොඳ විවෘත මනසක්. විවෘත මනසකින් මේ එන දේ ඇතිවීම තියෙන ස්වභාවයක් වශයෙන් දකිමින් ඉන්නවා. දකිමින් ඉඳීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අන්න ආයෙත් හිත අයින් වෙනවා. ඔව්. ඒක මේ ටිකේ එහෙම කරන්න. ඔය කියන්නේ පේන දේ බලාගෙන ඉන්නවනේ. ඔව්. පේන දේ බලාගෙන ඉන්න බලන මේ දෘෂ්ටි කෝණය තමයි වෙනස තියෙන්නේ. අපිට දැන් ඉස්සෙල්ලා හිතන්න දැන් අපි හිතමු සක්මනේදීත් අපි පෙන දේ බැලුවා. හැබැයි ඒ බලද්දී අපි බැලුවේ තද ගති, රළු ගති, එහෙම අර ඒ ඒ ඊවට ඒ ඒවට ආමිනික ලක්ෂණ ටික මතු කරගැනීමේ අදහසකින්නේ. දැන් එහෙම නෙමෙයි. දැන් ඕනම දෙයක් ආපු දෙන් අපි බලන්නේ අර එයාට මේ එයාට ඒ කාටත් පොදු ලක්ෂණ බලන්නේ. තියෙන තියෙන ස්වභාවය බලන්නේ. ඒක බලමින් ඒකට ඒකට තමයි දැන් එතකොට අනිත් හැම දෙයකමත් ඒ දේම බලනවා. ඕනනම් ඔහොම බලමින් ඉන්න අතරේ ටිකක් දුර ඔහොම බලලා පොඩ්ඩක් ඊළඟට ඇති වෙන පැත්ත වෙනුවට නැති වෙන පැත්ත බලන්න. ඒකට වැඩි අවධානයක් යොමු කරන්න. ඉස්සර දැන් ඔය ඇති වෙන නැති වෙන පැත්තම දෙකම බලාගෙන යනවා. ටිකක් හොඳට හිත ඒකේ කාවැදීගෙන යනකොට ඊට පස්සේ ඇති වෙන පැත්තක් අල්ලන්න අවශ්‍ය නැහැ. නැති වෙන පැත්තම බලනවා. ඕනම අරමුණක් නැති වෙලා යන හැටි, ෂය වෙලා යන හැටි බලනවා. ඊට පස්සේ ආයෙත් අතෙන්ට වැටෙයි. ඔව්. කරගෙන යන්න. ගැටලුවක් ස්වාමින් වහන්සේගෙන් අවසරයි. නිස්සරණ වනයේ භාවනා වැඩසටහනට මම ආධුනික යෝගිනියක් වෙමි. සක්මන් භාවනාවේදී එය ඊටමත් සෙමින් පියවරෙන් පියවරන් පිළිබඳ අවධානයෙන් වම දකුණ මෙනෙහි කරමින් පා ඉහළට එසවෙන පා ගෙන යන පා තබන අන්දම මෙනෙහි කරමින් කරගෙන යමි. එය ඊතා සෙමින් කළ යුතුයද නැත්නම් සාමාන්‍ය වේගෙන් කළ යුතුයද යන්න මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන්න. හොඳයි. අපි මම කියන්නේ ආධුනික කට්ටිය ඉන්න හින්දා පොඩ්ඩක් මතක් කරන්නම්. ඒ කියන්නේ අපි සක්මන් භාවනාවේදී එහෙම මොකක්වත් විශේෂ වේගයක් අවශ්‍ය නැහැ. අපිට පුරුදු වේගය තමයි පවත්වන එක වඩාම සුදුසු. අපි කරන්නේ ඉස්සෙල්ලා සක්මන්කට ගිහිල්ලා මේ පොඩ්ඩක් භාවනාවක් ගැන ලොකු බරක් ඇති කරගන්න නැතුව පොඩ්ඩක් එහාටයි මෙහාටයි සක්මන් කරනවා. නිකන් ඇවිදිනවා. ඊට පස්සේ ටිකක් සක්මන හුරු වුණාට පස්සේ නිකන් ඇවිදලා ඒ සක්මන ගැන යම් වැටහීමක් ආවට පස්සේ ඊළඟට තමයි භාවනාවක් වශයෙන් ඕනනම් හිතට යොමු මේ අවධානයක් දෙන්නේ. කියන්නේ පාදය පොළවේ ස්පර්ශ වෙනකොට දැන් අර අපි ඇවිද්දේ නිකන් සාමාන්‍ය වේගෙන්. අපිට ආවේනික වේගය මොකද්ද කියන එක තමයි එතනින් හඳුනගන්නේ. අපි එහාටයි මෙහාටයි පොඩ්ඩක් බොහොම සැනසille බොහොම නැවතිල්ලේ එහෙම නැත්නම් කියනවා නම් පුරුදු ආකාරයට සක්මනේ කරන සක්මනේ යෙදෙනවා. එහෙම නැත්නම් හිමින් ඇවිදිනවක්වත් හයියෙන් ඇවිදිනවත් නෙමෙයි. තමන්ට පුරුදු වෙලා තියෙන ආකාරයටමයි. එහෙම යන ගිහිල්ලා තමයි ඊට පස්සේ හිමීට පටන් ගන්නවා. වම් පාදයේ දැන් ඔන්න පොළවේ වදිනවා. වදින තැනට හිත තියෙනවා. දකුණු පාදයේ පොළවේ වදිනවා. ඒ ස්පර්ශ වෙන තැනට හිත තියෙනවා. විශේෂයෙන්ම යටිපතුල ප්‍රදේශයේ තමයි මුලින් අරමුණු කරන්නේ. ඊටත් අමතරව දැන් අපේ හිත මේ සරල භාවයේ ඉන්න බැරි නිසා එයා යනවා පිට. අපිට ඕන අතීතයට ගියා, අනාගතයට ගියා. අපිටම ඒක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් වම් පාදයේ පොළවේ වදිනකොට ඒ ස්පර්ශය දැනුණාට පස්සේ හොඳට තමන් ඒ දැන දැනගත්තා. දැනගත්තට පස්සේ මේක වම නම් මේක හොඳට තමන්ට ස්ථිර නම් මේක වම් පාදයේ කියලා වම කියලා හිතින් මෙනෙහි කරනවා. ආයොන්න දකුණු පාදයේ වදිනවා. වැදුනට පස්සේ දකුණ කියලා හිතින් මෙනෙහි කරනවා. මේ විදිහට මෙනෙහි කිරීම පාවිච්චි කරන්න පුළුවන් හොඳට නැවතත් මේ හිත නැවත නැවත වර්තමානයේම පවත්වන්න. ඊළඟට හිත අතීතයට අනාගතයට ගියොත් ඒ ගැනත් මේ මොකක්වත් කම්පා වෙන්න යන්න එපා. අපි හිතමු විනාඩි 5ක් විතර ඔන්න අතරමං වෙලා හිටියා. ඊට පස්සේ ඔන්න මතක් වුණා මේ සක්මන් කරන්න යාවේ කියලා. ඔන්න ඊළඟට අපි හිතමු දකුණු පාදේ නම් පොළවේ වැදිලා තියෙන්නේ. අන්න නැවතත් දකුණ කියලා එතනින් පටන් ගන්නවා. අර වෙච්ච දේ ගැන පසුතැවෙන්න යන්න එපා. ওই විදිහට ටික ටික ටික අර අරමුණේ පුළුවන් තරම් ඉන්න උත්සාහත් වෙන්න. කියන්නේ යන්නේ හැබැයි සාමාන්‍ය වේගෙන්. ඊළඟට S2ත් අරගෙනයි මේ භාවනාව කරන්න ඕනේ. එහෙම නැතුව S පියාගෙන නෙමෙයි. ඊළඟට සාමාන්‍ය වේගයක් පවත්වන්න මොකක්වත් කෘත්‍රිම විදිහට ඇවිදින්න යන්න එපා. ඒ කියන්නේ අර ස්ලෝ මොෂන් ඇවිදිනවා වගේ හිමීට හිමීට හිමීට ඔහොම උස්සලා එහෙම කරන්න යන්න එපා. සාමාන්‍ය වේගෙන්ම ඇවිදින්න. සාමාන්‍ය වේගෙන් ඇවිදින අතරේ තමයි අපි උත්සාහත් වෙන්න ඕනේ කොහොමද ඊටාම යහුසුලුව මේ පාදයේ ස්පර්ශයක් ස්පර්ශයක් ගන්න හිත තියන්න. ඉතින් මුලදී පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. නමුත් මේක පුරුදු වෙනකොට ඊටාම ප්‍රියජනක භාවනාවක් බවට පත් වෙනවා. ඊළඟට ඕනනම් හැරෙන තැනට ගිහිල්ලා එක පාට හැරෙන්නේ නැතුව මම මේ කියන්නේ කෙලවරේදී එක පාට හැරෙන්නේ නැතුව මේ පොඩ්ඩක් අන්තිම තැනදී නැගිට මේ හිට ගන්න පුළුවන්. හිටගෙනත් ඕනනම් හිටගෙන ඉන්නවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟට කැටි පියවර කීපයකින් ආපස්සට හැරෙන්න පුළුවන් වම දකුණ කියලා ආයෙත් කැටි පියවර කීපයකින් ආපස්සට හැරෙනවා. හැරුණ ගමන් ආපත් ආයෙත් එන්නත් එපා. පොඩ්ඩක් හිටගෙනම ඉන්න. හිටගෙන ඉඳලා ආයෙත් ඕනනම් හිටගෙන ඉන්නවා කියලා මෙනෙහි කළා. ඊට පස්සේ වම දකුණ කියලා එන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට එතකොට අර අඛණ්ඩ සතියක් පවත්වන්න පුළුවන්. විශේෂයෙන්ම ආධුනික මට්ටමේදී ඒ කෙලවරේදී අපි අරගෙන යන සතිය කැඩෙන්න ඉඩ තියෙනවා. මේ වෙන වෙනත් මේ කියන්නේ මොකද එතන පොඩ්ඩක් අර ගියා වගේ සරල නැහැ වම දකුණ යාමක් ඒ සාමාන්‍යයෙන් මැද්ද යනවා තරම් සරල නෑ අගදී. ඉතින් එතෙන්දී පොඩ්ඩක් කැඩෙන්න ඉඩ තියෙනවා. හිත පිට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා අර වගේ පොඩ්ඩක් හිටගෙන ඉඳලා නැවතත් පියවර කීපකින් ආපසට හැරිලා එන්න එන්න පුළුවන්. ඉතින් ඔය උපක්‍රම පාවිච්චි කරන්න ඊළඟ අත් දෙක ඉස්සරහින් තියාගන්න. අත් දෙක වනවනා යන්න එපා. එක්ක නැත්තම් පිටිපස්සෙන් තියාගන්න. අ වගේ දෙයක් තමයි ආධුනික මට්ටමේදී ආධුනික යෝගාචරයකින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ලොකු බලාපොරොත්තු තියාගන්නත් එපා. යන්න හිතාගන්න මේ පියවර පහක් ගියා නම් ඇති කියලා හිතාගෙන වැඩේ කරන්න. එතකොට අපි තුන් පියවර පහ කරගත්තා නම් අන්න හිතට සතුටක් දැනෙනවා. දැන් අන්න පියවර පහක් මේ අරමුණේ ඉන්න පුළුවන්. ඊළඟට බලනවා මේ පියවර පහ කොහොමද හයක් කරන්නේ. හය කොහොමද හතක් කරන්නේ. අන්න වගේ පුළුවන් තරම් තමාන්ට කරන්න පුළුවන් ඉලක්කයක් දිදී ඉස්සරහට යන්න. එහෙම නැත්නම් ගාක් ලොකු ඉලක්ක දෙන්න ගියොත් ඒකම බරක් වෙලා හිත ඒකෙන්ම පිට යන්න ගන්නවා. ඒ නිසා ආධුනික මට්ටමේදී පුළුවන් තරම් මේ සාමාන්‍ය සරල වේගයක් පවත්වමින් පුරුදු වේගයක් පවත්වමින් හිත සැහැල්ලු කරගෙන කටයුතු කරන්නයි තියෙන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ මා මීට පෙර මෙවැනි භාවනා වැඩසටහනකට සහභාගී වී නොමැති අයෙක්මි. කිසිදු භාවනා ක්‍රමයක් ගැන අවබෝධයක් මාහට නොමැත්තේය. පොහොය දිනවල සිල් සමාදන් වූ විට එහිදී කෙරෙන භාවනා වැඩසටහන්වල කෙටි වේලාවක් භාවනා කර ඇත. සාමාන්‍යයෙන් මාහට ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන විට නිදිමත ගතියක් දැනෙන අතර එය මගහරවා ගනිමින් වැඩිමිට සුදුසු භාවනා ක්‍රමයක් උපදෙස් ලබා දෙන මෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. හොඳයි ධර්මදේශනා අහද්දී ඉතින් නිින්ද නොයන්න නෙමෙයි තමයි අපි භාවනා කරන්න ඕනේ. ඊට වඩා වෙන අර්ථයක් තියෙනවා භාවනාවේ. ඉතින් අපි මෙතෙන්දී සතිපට්ඨානෙට තමයි මුල් තැන දෙන්නේ. සිහිය පිහිටුවීමටයි මුල් තැන දෙන්නේ. සිහිය වර්ධනය කරගන්න. ඒකට තමයි ඇත්තටම මුළු වැඩසටහනම සකස් කරලා තියෙන්නේ. මේ හින්දා උදේ නැගිටලා ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම් අපි සතිය දියුණු කරගන්නේ කොහොමද? වර්තමානයේ සිත පවත්වන්නේ කොහොමද කියන එක ගැන අවධානයෙන් ඉන්න. කියන්නේ අපේ හිතේ ඒ තරම්ම ප්‍රියක් නැහැ මේ වර්තමානයේ ඉන්නවා කියන එක සම්බන්ධයෙන්. වර්තමානයේ මොකක් හරි ඊටාම උද්වේග කරක දෙයක් තියුණොත් නම් එයා වර්තමානයේ ඉඳීවි. එහෙම නැත්නම් මොනවා හරි එයාට කම්මැලි හිතිච්ච ගමන් ඔන්න එයා අතීතයේ යම්කිසි රසවත් අරමුණක් අරගෙන ඒකත් එක්ක ඉන්නවා. එහෙම නැත්නම් අනාගතේ කරන්න තියෙන දෙයක් ඊටාම රසවත් නම් නැත්නම් හිතට ඒකේ යම්කිසි වැඩක් ලොකු වැඩක් තියෙනවා නම් අන්න ඒකත් එක්ක ඉන්නවා. යන්නේ එම්බඳු ස්වභාවයක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඒ නිසා මේ සරල වර්තමානයක ඉන්නවා කියන එක අපේ හිතට පුරුදු කරන්න වෙනවා. ඒකට තමයි අපි වෑයම් කරන්නේ. මොකද ඒ දේ කරගන්න නැතුව මේ වර්තමානයේ තියෙන වර්තමාන අරමුණක හිත පවත්වන්න නැතුව ඉන් එහාට යන්නම බෑ. මේක නිකන් මූලික අවශ්‍යතාවයක් බවට පත් වෙනවා. මේ මූලික අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න තමයි අපි සක්මන් භාවනාවක් ඉඳගෙන කරන භාවනාවක් කරන්නේ. එතකොට සක්මන් භාවනාවේදී මම හිතනවා දැන් තේරුම් අරගෙන ඇති කියලා අර කලින් විස්තර කරපු හින්දා අපි සාමාන්‍යයෙන් සක්මනට ගිහිල්ලා පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදලා සක්මනත් එක්ක යාළු වෙලා ඊට පස්සේ තමයි අන්න සක්මන කරනවා කියලා තම භාවනාවක් කරනවා කියන සංඥාව ගන්න. එතකොට මේ අපි කරන්නේ පාදය වදිනකොට ඒක මේ සිද්ධ වෙන්නේ වර්තමානයේ. මොකද මේ කයට බැහැ අතීතේවත් අනාගතේවත් ඉන්න වෙනත් අරමුණක් ගන්න. ඉතින් කයම පාවිච්චි කරනවා මේ වර්තමාන වශයෙන් ජීවත් වෙන කයම පාවිච්චි කරනවා වර්තමානයට හිතත් ගන්න. දැන් අපි ඕන තරම් ඇවිදලා ඇති. නමුත් ඇවිදිනකොට අපි নানা ප්‍රකාර දේවල් කල්පනා කර කර ඇවිදිනවා, සැලසුම් හදා හදා ඇවිදිනවා, වෙන වෙන දේවල් දිහා බල බල ඇවිදිනවා. නමුත් කය ඇවිදිනවා කියන වටහේමක් අපි තුල නැහැ. ඉතින් ඒක තමයි දැන් මේ ගන්න හදන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ගච්ඡන්තෝවා ගච්ඡන්තෝම් හීති පජානාති යනකොට යන යන යන බව ඇවිදින බව හොඳින් තේරුම් අරගෙන ඒ අරමුණේ හිත පවත්වා ගනිමින් යනවා. අනිත් එක පුළුවන් තරම් සරල කරගන්න මනස. මේකෙදි මනස ව්‍යාකූල කරගත්තොත් හුඟක් සංඥාවන්ගෙන් මනස පුරවගත්තොත් හුඟක් දැනුම් සම්භාරයකින් මනස පුරවගෙන භවනා කරන්න ගියොත් භවනාව හරියන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් සැහැල්ලු මනසක් ඇති කරගෙන මේ කටයුත්තේ යෙදෙන්න. ඊළඟට ඉඳගෙන කරන භවනාවේදීත් ඉස්සෙල්ලාම අපි සක්මනක් කරලම හැමතිස්සෙම මේ ඉඳගෙන කරන භාවනාවට එන්න ඇවිල්ලා හොඳට පහසුවෙන් වාඩි වෙනවා. වාඩි වෙලා ඒ කායික සෝයක් තියෙන්න ඕනේ වාඩි වුණාට පස්සේ. කියන්නේ අපි හුඟක් මේ වෙහෙස කර ඉරියව්වකට යන එක සුදුසු නෑ. කායික වශයෙන් යම් පහසුවක් දැනෙන ඉරියව්වක් තෝරගන්න. ඒ කියන්නේ අනිත් එක තමයි බිත්තියකට හේතු වෙලා කකුල් දෙකත් ඉස්සරහට දාලා හුඟා සුව පහසු අරමුණකට යන්නත් එපා. මේ ඉරියව්වකට යන්නත් එපා. එතකොට අනිවාර්යෙන් මේ දවස්වල නිින්දණයි යනවා. ඉතින් මේ බලාපොරොත්තු වෙන්නේ මෙතෙන්ට ඇවිල්ලා නිදා ගන්න නෙමෙයි. ඉතින් ඒකත් තේරුම් ගන්න කිසිසේත්ම ඕන්ට වඩා පහසු ඉරියව්වකට යන්නත් එපා. ඒ වගේම ඊටාම වෙහෙස කර ඉරියව්වකට යන්නත් එපා. ඔය අතරමැද්ද ඉරියව්වක් තෝරගන්න. නිින්ද යන්නෙත් නැති, ඒ වගේම අපහසුවකුත් නැති. අන්න ඒ ඉරියව්වක් තෝරගෙන ඊළඟට අපි උත්සාහත් වෙනවා තයේ කයේ හිත පවත්වන්න. ඒ කියන්නේ වදින තැන් තියෙනවා. ඒ කියන්නේ අපි විශේෂයෙන් වඩලා ඉන්නකොට අපි හිතමු පාද ස්පර්ශ වෙන තැන් තියෙනවා. ඊට අමතරව කොට්ටෙත් එක්ක අපේ මේ කයේ යටි කොටස් ස්පර්ශ වෙන තැන් තියෙනවා. ඊළඟට කයේ බර දැනෙනවා. ඔන්න වගේ යම් යම් ලකුණු තියෙනවා මේ වර්තමානයේ අපි ජීවත් වෙනවා කියන බවට කය කයේ යම් යම් සලකුණු තියෙනවා. ඒවා පොඩ්ඩක් අරමුණු කරමින් මේ කය තුල හිත රඳවන්න. පොඩ්ඩක් කය තුලම හිත හසුරවන්න. ඔහොම ටික ටික කරමින් ඉන්නකොට මේ ඉරියව්වට හිත එනවා. ඉරියව්වට හිතාවට පස්සේ බලන්න තව ටිකක් හිත ඉරියව්වේම පවත්වමින් ඉන්නකොට අල්ලගන්න පුළුවන් නම් මේ කයේ નિરાයාසයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක්. විශේෂයෙන් ඉතින් අපි මෙතෙන්දී ආනාපාන සතිය එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හෝ ඊට අනුරූපීව සිද්ධ වෙන පිම්බීම හැකිලිමේ ක්‍රියාවලිය තමයි සාමාන්‍ය මූලික කරගෙන යන්නේ. ඔය ක්‍රියාවලි දෙකෙන් එකක් තෝරගන්න. අපි තුමු Tamanට පහසුවෙන් දැනෙනවා නම් මේ පිම්බීම හැකිලිම ක්‍රියාවලිය ඒ තුල හිත පාත්තන්න. පිම්බීමක් ගන්න දැනුවත් වෙන්න හැකිලිමක් ගන්න දැනුවත් වෙන්න. ඊළඟට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නම් Taman තෝරගත්තේ ආස්වාසයක් ගන්න දැනුවත් වෙන්න ප්‍රස්වාසයක් ගන්න දැනුවත් වෙන්න. මේ ක්‍රම දෙකම හොඳම මූල කමඨහන් වශයෙන් තෝරගන්න පුළුවන් මූල කර්මස්ථානයක් කියලා කියන්නේ අපි දැන් මේ භාවනා කරද්දී ඉඳගෙන භාවනා කරනකොට සිහිය පිහිටුවීම සඳහා නැවත නැවත හිත නැංවිය යුත්තේ ඒ අරමුණටයි. අපි තුමු පිම්බීම හැකිනීම අරමුණ වශයෙන් තෝරගත්තා නම් හැම මොහොතක් පාසාම අපි උත්සාහත් වේ යුතුයි මේ පිම්බීම හැකිනීම කර්මස්ථානයේම හිත පවත්තන්න. ආස්වාද ප්‍රසආස ක්‍රියාවලිය නම් තෝරගත්තේ ඒ අරමුණේම හිත නැවත නැවත නංවන්න උත්සාහත් වේ යුතුයි. මෙතන ඇත්තටම හරිම ඒකාකාරී අරමුණක් තියෙන්නේ කිසිම රසයක් නැහැ. ඒ නිසා මේක කරනකොට හිත පිට යවි. ඒක ස්වාභාවිකයි. ඒ ගැන හැබැයි පසුතැවිලි වෙන්න යන්න එපා. ඒක තමයි හිතේ ස්වභාවය. හිත පුරුදු වෙලා නැහැ මේ සරල ඒ තරම් කෙලෙස් කෙලසුන්ගෙන් තොර අරමුණක ඉඳලා හිත සාමාන්‍යයෙන් කැමති කෙලෙස් සහිත අරමුණු වල ඉන්න. හිතට ඕන රාගයක් අරමුණ රාග අරමුණක ඉන්න, ද්වේෂ අරමුණක ඉන්න, නැත්නම් ඊටාම ආකර්ෂණීය අරමුණක් හිත බලාගෙන ඉන්න. ඒ වගේ දේවල් වලදී ඉතින් හිත ඒවැයි ඕන තරම් ඉන්නවා. නමුත් මේ මෙබඳු සරල උපේක්ෂා සහගත අරමුණක හිත ඉන්න කැමැති නැහැ. ඒ හින්දා අපිට ඉතින් වීරයකින් මේ කටයුත්ත කරන්න වෙනවා. මේ කටයුත්ත නැවත නැවත කිරීම හරහා තමයි අන්න සතියක් දිනු වෙන්නේ, සමාධියක් දිනු වෙන්නේ. ඒක පාදක කරගෙන පස්සේ ඉස්සරහට ප්‍රඥාවක් දියුර කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා ඒ කටයුත්ත යෙදෙන්න ආධුනික යෝගාවචරයෙන් උත්සාහයෙන් කටයුතු කරන්න. කියන්නේ මේ දේ පුහුණුව හරහා මිසක් අපේ බණ අහපු පමණින් මේ දේ වෙන්නේ නැහැ. අපි ප්‍රාර්ථනා කරව පමණින් මේ හැකියාවන් ලැබෙන්නේ නැහැ. මේ හැකියාවන් අනිවාර්යයෙන්ම අපි පුහුණු වෙලාම මේ දියුණු කරගත යුතු වෙනවා. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ සක්මන ලනුපැදුරේ ගොරෝසු බව නිසා පතුලට දැනෙන තරමක් වේදනාකාරී දැනින් සමගම සිත එක් වී තිබුණි. පසුව වඩා සතිමත්ව බැලීමේදී පාදයේ පිටත දාර දෙක හා සම්බන්ධ ප්‍රදේශවල පමණක් මෙම දැනීම් වැඩි බවද ඇතුළතට වන්නට විශාල ප්‍රදේශයක් පැදුරහා නොගැටෙන බවද අද්දුටු වෙමි. සතිය තියුණු වෙත්ම විලුඹ දෙක ගැන පමණක් අවධානය යොමු කළ විට වම් පාදයට වැඩි තෙරපීමක් දැනෙන බව දැනුනි. ටික වේලාවක් යන විට ගමන ඊතා සැහැල්ලු ස්වභාවයක් ගත් අතර තෙරපුම් ගති අතර වෙනසක් නොදැනුනි. සක්මන සිත ගත දෙකටම සැහැල්ලු බවට පත් කලේය. පර්යංකය. මම ආනාපාන සති භාවනාවේදී යෙදෙන භාවනාවේ යෙදෙන අයෙක්මි. ආරම්භයේ භාවනා ශාලාව තුල සිත් මතු සියුම් ශබ්ද සමග පවා සිත තරමක් ගැටෙන ස්වභාවයක් විය. ක්‍රමයෙන් සිතකය තැන්පත් වී ඇතුළත නිශ්ශබ්දතාවයකට පත්විය. ශාලාව අවට සිදු වූ නොඑක් දේ නිසා ഘോഷාකාරී බවක් විය. නමුත් සිතට එය කිසි බාධාවක් නොවිය. වරින් වර කිසිම සම්බන්ධයක් නැති සිතුවිලි පැමිණ නැති වී යන ආකාරයද සමහර සිතුවිලි රූප රාමු ලෙස යම් යම් සිද්ධි නිරූපණය කරන බවද ඒ බව දැනගත් විගස සිත නැවත පැවති නිශ්ශබ්දතාවයට එන බවද අද්දුටිමි. වර එක සියුම් ශබ්ද නිසා බාධා වුණත් වර එක ඒ ඒ ශබ්ද මැදම නොගැටී සිටිය හැකි බවත් අද්දුටුවෙමි. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. හ්ම් කරගෙන යන්න මෙච්චරම يعني ටික ටික භාවනාව වැඩෙන බවයි තේරෙන්නේ. දිගට කරගෙන යන්න. ඒ කියන්නේ ශබ්ද වලින් ඒ දේවල් වලින් දැන් ඒ තරම් බාධාවක් නැතුව අපිට මේ වමනා කරන අරමුණේ නැත්නම් අපිට අපි පවත්වන අරමුණේ ඉන්න දැන් හිත ටික හිත ටික ටික පුරුදු වෙනවා කියන්නේ දැන් හිතට යම් සතිමත් භාවයක් සමාධිමත් භාවයක් මේ ඇති වෙගෙන එනවා. ඒ නිසා දිගට කරගෙන යන්න යන විදිහ හොඳයි. ඒකට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. දේරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ මම නිවසින් පිට වෙලා දැන් අවුරුදු 10කටත් වැඩි කාලයක් වැඩියෙන්ම ඉන්නේ භාවනා මධ්‍යස්ථාන වල. ඉතින් හුඟක් භාවනා මධ්‍යස්ථාන වලදී මට ගොඩාක් කප්පරු වෙන දේවල් තමයි හුඟක් සිද්ධ වුනේ. මොන වෙන දේවල්ද? <laughs> එක එක ප්‍රශ්න ඉතින් භාවනාවට මෑණියරුගෙන් තමයි හුඟක් ආවේ. ඒත් මම භාවනාව අතාරින්නේ නැහැ දිගටම කරගෙන යනවා. ඒ යටි අඳුර භාවනා මධ්‍යස්ථානෙත් අවුරුද්දක් විතර වගේ භාවනා කරා. එතෙත් හොඳට ඉතින් දවසෙන් දෙකෙන්ම මොනවත්ම අරමුණු නොදැනීම ගියා. ඊට පස්සේ නොදැනී ගිහලා ඊට පස්සේ මේ අර මේ ධාතු මනස්කාරය දක්වා ගිහලා එතනිනුත් ඒකත් නොදැනීම ගියා. ඊට පස්සේදී අදුක්කම සුඛ කියන තැනටම භාවනා කරා. ඊට පස්සේ ඊගහට එහෙදි භාවනා කරගන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ තවත් භාවනා මධ්‍යස්ථාන වල ගිහිල්ලා ඒත් ඒ වගේ හැම තැනදීම වගේ ඉතින් නොදෙන යනවා. ඉතින් මං හිතා ගන්නවා ඉතින් කොහෙන් ගියත් කොතනින් වැසත් ගඟට උතේ වහින උඩ තොටුපොලින් වැසත් කියලා ඒ යන යන තරංගවල අරමුණු වලට යන්නේ කියන කින විදිහට කරනවා. කරාට පස්සේ ඉතින් හැම තැනකම අර නොදන්න තැනට යනවා. ඉතින් කියන කියන කමටහන් කරනවා. දැන් ආස්වාස ප්‍රස්වාස නොදෙන ගියාම ඉතින් උඩුකය යටිකය සම්පූර්ණකය ඒ විදිහටින් බලුවා. ඊට පස්සේ දනිමි කියලා ඒත් බැලලා ඊට පස්සේ ආයි වේදනාව බලලා ඊට පස්සේ එතනිනුත් එතනිනුත් ආවට පස්සේ ඒකත් ඉවරයි. මේ මෙහෙම ගිහලා දැන් එතනිනුත් ආවට පස්සේ ඊට පස්සේ නොදන්නා තැනට ගියාද? ඈ නොදන්නා තැනට ගියාද? තැනට ගියා. එහෙම තැනදී මේ නොදන්න තැනට යනවා. දැන් ඉතින් ඊට පස්සේ ගා භාවනා මධ්‍යස්ථාන වලට ගියා. ඒවයිනුත් ඉතින් දිගට එහෙම භාවනා කරගන්න හම්බුනේ. ඒත් ඉතින් කොච්චර gedara පහසුකම් තිබුණත් gedara ඉන්න බෑසයින් අරවයි කොච්චර දුක් විඳලා අර භාවනාව කවුරුද්දක් ඉන්නට වැඩිය අමාරුයි ගෙදර දවස් දෙකක් ඉන්න එක මට ඉතින් <laughs> ඉතින් දුක් වෙන විදිහට මේ ගමන යනවා දැන් සයින් වහන්සේ දැන් භාවනාව ඉඳගෙන ඉන්නවා දැන් කෙලාකට හිතෙන මේ මම භාවනාව ඉඳගෙන ඉන්නවාද කියලා ඉතින් මොනවත්ම දැනෙන්නේ නැහැ මං ඉඳගෙන ඉන්නවා විතරයි ඉතින් මේ දැන් අරමුණක් නැහැ මොකුත් නැහැ ඉතින් ඉන්න සමහරක් වෙලාවට සාමාන්‍ය සුළුෙන් වගේ වේදනා මොසිතුවිලි ටික ටික එනවා එහෙම නැතුව ඉතින් අරමුණක් කියලා මොකුත්ම නැහැ දැන් සක්මන් කරනකොට මේ දැන් දැනට සක්මන් කරන්නේ නැති වෙලා වුණත් මට පොළේ පය වදිනෝ දැනෙන්නේ උඩි උඩින් යනවා වගේම තමයි දැනෙන්නේ. ඉතින් සමහරක් වෙලාවට නිදිමත වගේ දැනුණුතින් මට ඉන්න බැ නම් ඉඳ ගන්නවා. සමහරක් වෙලාවට කියලා ගිල වැම්ම කරපරි. වැදුනට පස්සේ තමයි දන්නේ මම මේ එතකන් දැනෙන්නේ නැහැ මේ. ඒක මේ ඇස් දෙක පියාගෙන ඇවිදිනවා. නෑ ඇස් දෙක පියාගෙන නෙමෙයි. නිදිමත වගේ දැනුණොත් ඉතින් මං සමහරක් වෙලාවට ඉඳ ගන්නවා ඉඳගෙන ටිකක් ඉන්නත් හරියාම ආයි මේ සක්මන්ට යන සමහරක් වෙලාවට මේ ගිහින් කොහේ හරි බෑමක වදිනකම්ම දන්නෙත් නෑ මේ ගිහින් වදිනවා එවස. ඒ කියන්නේ මේ වදිනකන් දන්නේ නැහැ කියන්නේ සක්මනේදීද? සක්මනේම. සක්මනේදී ඇස් අරගෙන නෙමෙයි යන්නේ. ඇස් අරගෙන යන්නේ. ඉතින් මම දන්නේ නැහැ කොහොමද ගිහින් වදිනවද? ඇස් අරගෙන යද්දිත් දන්නේ නැද්ද ගිහිලා වදිනවද? ගිහිලා වදිනකන් දන්නේ නැහැ. ඒක ඔළුව කොහේ හරි වැදුරුන පස්සේ තමයි දැනෙන්නේ. ඒක හරි අටියන්තොට ඉදිද්දිත් එහෙම වුණා. ඊට පස්සේදී මේ කියන්නේ සක්මනේක විදියට යවෙන්නේ නැහැ. මේ ඊට පස්සේ කිව්වා වැල්ලේ සක්මන් කරන්න කියලා. ඉතින් වැල්ලේ සක්මන් කරනකොට ඒ විදියට තමයි පැද්දි පැද්දි දෙපැත්තට යනවා ඒත් නිින්ද යනවා. ඉතින් බලන් ඉන්න කට්ටියත් hina වෙනවා. දැන් මේ පරියන්කෙදි තව එකක් තියෙනවා සයින්වංශ මට කොහොමවත් කෙලින් ඉන්න බෑ. මේම වැළම වෙනවා. වැළ වෙනවා. ඉස්සෙල්ලා වැළ විතරයි තියෙන දැන් මේ පැත්තට වැළ වෙනවා. ඉතින් ඒක ඒක කියන්නේ බාධාවක් අරුත්ලා නිදා ගන්නවා කියලානේ ඉතින් මට. ඔව් ඔව්. ඒ කියන්නේ එතෙන්දි තේරෙනවද මේ මේ අවදියෙන් ඉන්නේ කියන එක තේරෙනවද? තේරෙනවා. සයින්සාමර කරට මම හදා ගන්නත් හදනවා. හැදුවම භාවනාව කරන විනාඩියක් හදලා අනිත් පැත්තට බලනකොට ආයෙත් ඒ වම් පැත්තටම තමයි යන්නේ. ඇලවෙන්නේ. ඇලවෙනවා. හොඳයි. ම්ම් ඒ කියන්නේ ওই වෙලාවේදී හිතේ අරමුණු කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ හිතට මේ විවිධාකාර අරමුණු එනවද? අතීතය අනාගතය සම්බන්ධයෙන් සිතුවිලි එනවද? සමහර අර ඉස්සර මගෙන සමහර කලාව ටික ටික අරමුණු වෙන වෙලාවල් තියෙනවා. හරි. එනවා. අපි පොඩ්ඩක් මේ දැන් චිත්තානුපස්සනාවම කරලා තියනවද? කරලා තියෙනවා. ඔව් එතනින් පටන් ගමු. ආයි කයට දාන්න අවශ්‍ය නැහැ. දැන් වාඩි වෙලා බොහොම සංසුන්ව, يعني හැබැයි කය තියෙන්න ඕනේ සමබරව, ඒ වගේම ටිකක් ආරක්ෂා සහිතව. ඒ කියන්නේ දැන් අපේ චිත්තානුපස්සනාව වෙනකොට අපි තනිකර කටයුත්ත කරන්නේ හිතත් එක්කනේ. එතකොට ආයි කය දිහා බලන්න අවශ්‍ය නැහැ. කය තියෙන්න ඕනේ හැබැයි බොහොම ආරක්ෂා සහිතව. ඒ කියන්නේ අපි චිත්තානුපස්සනාවේ ගැඹුරකට යනකොට කය එහෙට මෙහෙට වැඩෙන්න ගත්තොත් නැලවෙන්න ගත්තොත් උතර මේක බාදයි. ඒ හින්දා පොඩ්ඩක් පුටුවක වඩනත් කමක් නැහැ. පුටුවේ තමයි දැන් පුටුවක වාඩි වෙලා අනිත් එක කියන්නේ ඇලවෙන බවක් කොහෙට හරි දැනෙනවා නම් ඒ පැත්තට හේතු වෙන ඇඟ ගිහිලා හේතු වේවි කියලා විශ්වාසය තියෙන විදිහට වාඩි වෙන්න. හිතන්න ජනේලයක් ගාව හරි, බිත්තියක් ගාව හරි අපි වාඩිනවා. හිතන්න දැන් දකුණු පැත්තට නම් හැමතිස්සෙම ඇලවෙන්නේ. බිත්තිය තියෙන්න ඕනේ නම් දකුණු පැත්තේ. අපි ආසනේ තියාගන්න ඕනේ මේ විදිහට. එතකොට ඇල වුණත් ප්‍රශ්නයක් නැහැනේ ගිහිලා බිත්තියට හේත් වෙලා නවතිනවනේ. එතකොට වැටෙන්නේ නැහැ. හැබැයි දිගට වැඩේ යන්න ඕනේ. දිගට හිතත් එක්කම චිත්තානුපස්සනාවේ යෙදෙන්න ඕනේ. ඉතින් එහෙම යෙදෙනකොටත් ඒ කියන්නේ හිත සැහැල්ලුවෙන් ඕනේ කරන්න. හිත හිර කරගෙන තද කරගෙන නෙමෙයි. හිතට දැන් අරමුණ වලට යන්න දිදී ඕනේ දැන් භාවනාව කරන්න. මොකද මුලදී තමයි හිත අරමුණ වලට යන එක බාධාවක් උනේ. දැන් මේ ඒ කියන්නේ චිත්තානුපස්සන පැත්තට ආවහම හිත පිට යාම තුලින් තමයි අපි ඉගෙන ගන්න. දැන් එතකොට දැන් හැබැයි ඒ යන යන අරමුණ මොන මොන જાතියේවද කියලා හඳුනා ගන්නත් ඕනේ. දැන් වැඩක් තියෙනවා ඇත්තටම කරන්න. හිතන්න දැන් අපි කවුරු හරි දරුවෙක් මතක් වුණා, කවුරු හරි කැමති කෙනෙක් මතක් වුණා. අන්න තේරුම් ගත්තා මේ ගියේ ලෝභයකට. තණ්හාවටයි මේ ගියේ. නැත්නම් ඔන්න අකමැති කෙනෙක් මතක් වුණා. ඔන්න මේ ගියේ ද්වේෂයකට. කියලා ඒ ඒ જાතියේ ඒ ඒ කෙලස් ටික හඳුනා ගන්න. හැබැයි ඒ එකක් එක්කවත් ගැටෙන්න යන්නත් එපා. තාම මට රාගේ තියෙනවා, තාම මට ද්වේෂේ තියෙනවා කියලා එහෙම ගැටෙන්න අවශ්‍යත් නැහැ. මෙතන ඒක ඒ ආකාරයෙන්ම දැනගත්තා. අපි තුල තියෙනෝනේ විවෘත මනසක්. විවෘත මනසෙන් ඔන්න තේරුම් ගන්නවා ආ මේ ආවේ රාගසිතක් මේ ආවේ ද්වේෂසිතක් ඔන්න මේ ආවේ අපිටම විසිරිච්ච ස්වභාවයක් මේ ආයි දැන් හිත එකඟ වුණා ආයි දැන් ඔන්න හිත එකඟ වුණා ආයෙත් ඔන්න පොඩ්ඩක් විසිරුණා ඔන්න ආයෙත් රාගසිතක් ඔන්න ආයෙත් ද්වේෂසිතක් කියලා මේ එන එන එකම බලබලා බලබලා ඉන්නවා දෙකටම හොම බලමින් ඉන්න එහෙම බලමින් ඉන්නකොට තමයි ආයෙත් හිත සංසිඳේවි සංසිඳලා බලන්න හිත ඒ තරම් අර සිතුවිලි අතර පරතරය එහෙමත් දැකලා තියෙනවද? දැනද? සිතුවිලි අතර පරතරයක් දකින්න. දැන් සිතුවිල්ලක් ආවත් මට දැනගන්න පුළුවන් සයින්වාස මේක කියලා අතාරින්නත් පුළුවන් සිතුවිලි එනකොටම. හොඳ ඒ අර දේවල් තේරුම් අරගෙන ඊට පස්සේ මේ සිතුවිල්ලකත් හටගන්නා ආකාරය නැති වෙන ආකාරය බලන්න. එහෙමත් බලන්න. ඒකත් වඩන්න. ඒකත් කළා මට පොඩ්ඩක් ආයි කියන්නකෝ. එතකොට සනියල් දැන් පරියන්කේදී එහෙම වැටෙන්නේ නෑ අර ඇලුනාම තේරෙනවා අනිත් වාර කෙලින් වෙන්න පුළුවන්. අර සක්මනේදී තමයි මේක දැන් සක්මනේදී හැබැයි ඇස් අරගෙන යන්න ඕනේ. ඇස් අරගෙනම තමයි සනස් පිය වෙනවා. අර දන්නේ නැතුව තමයි මම දැනගෙන නෙමෙයි පිය වෙන්නේ. හැබැයි සාමාන්‍ය වේගයකින් යන්න ඇස් අරගෙන යන්න අනිත් එක තමයි එතෙන්දිත් හිත දිහා බලාගෙන යන්නකෝ. ආයි පාද දිහාවත් වෙන දේවල් බලන්න අවශ්‍ය නැහැ. හිත ගැන අවධානයෙන් යන්න. හැබැයි ඒත් අදහස් වෙන්නේ නැහැ S2 පියාගෙන හිත දිහා බලනවා කියලා. S2 හොඳට අරගෙන මෑනියු අතේ ඉඳන් මෙතෙන්ට එද්දි S2 අරගෙන න්යාවේ. එතෙන්දි වැටෙන්න ගියේ නැහනේ. ඒ වගේම සක්මනක්. හිතන්න මේ සක්මන කියලා ආයි කෘතිම කරගන්න යන්න එපා. අපි හිතුවොත් මේ සක්මන වෙනයි මම මේ මගේ ඇවිදිල්ල වෙනයි කියලා එහෙම එකක් නැහැ. අපි උත්සාහත් වෙන්න තියෙන්නේ අනිකුත් මුළු ඇවිදීම් සියලුම ඇවිදීම් සක්මනක්ම බවට පත් කරගන්නයි උත්සාහත් වෙන්න තියෙන්නේ. ඒ නිසා දැන් මේ ආවානේ වැටෙන්නේ නැතුව අන්න ඒ වගේම බොහොම සිහි කල්පනාවෙන් S2 හොඳට අරගෙන සක්මනේ යෙදෙනවා. හැබැයි ඒ යෙදෙන ගමන් පොඩ්ඩක් හිත දිහා බලනවා. දැන් මොනවාද සිතුවිලි එන්නේ? ඒ එන එන එක අර ඉඳගෙන කරන භාවනාවේදී වගේම හඳුනා ගන්නවා. මේක මේ જાතියක මොකද්ද මේක මොකද්ද මේක මොකද්ද කියලා හඳුනා ගන්නවා. එහෙම නැත්නම් ඒක ඇති වෙන නැති වෙන ස්වභාවය දකිනවා. ඒක එතකොට අත්කාතකෙන් සක්මනේ පරයන්කය කියලා වෙනසක් නැහැ. අර ඉරියව්වේ වෙනස විතරයි තියෙන්නේ. ඔය දෙක කරලා පොඩ්ඩක් විස්තර කියන්න. හොඳයි. දැන් හුඟ දවස් 30න් සයිමන්ස් එතනම තමයි දැහිර වෙච්ච වගේ ඉතින් පොඩ්ඩක් ඔය ඔය දෙක කරලා බලමු. උතරින් අපි මේ කොහොමද හිත ප්‍රතික්‍රියා දක්වන්නේ කියන එක අනුව ඉස්සරහට බලමු. අවසර ස්වාමීන් වහන්සේ අර මට ගිය මාසේ ගොඩාක් විතර්ක ඇවිදලා භාවනා කරන්න බැරි වුණානේ. ඒ தත්ත්වය දැන් ගොඩාක් දුරට මම හැරිලා දැන් විතර්ක පැය භාගයක් විතර යනකොට ඔක්කොම සංසිඳිනවා. ඊට පස්සේ ඒ සංසිඳිලා ඊට පස්සේ දැන් මුකුත්ම නැති නිසා හිතින් හිත දිහා බලාගෙන ඉන්නවා ඒ වෙලාවට. දැන් අනිත්තරින් අරමුණ ප්‍රකට වෙනවා මේ මොහොතේ. අරමුණක් ප්‍රකට වෙනවා. ඒ දෙක හිතෙන් හිත දිහා බලාගෙන ඉන්නවා. බලන් ඉන්නවා. අරමුණක් ප්‍රකට වෙනවා. හොඳට ඒකත් ඉතින් දැනෙනවා. මේ දෙක යනවා එකට. කය කය අරමුණක්ද? කය කය අරමුණ. ඔව්. හරි. පිම්බීම හැකිලිමනේ. ඊට පස්සේ එහෙම ටිකක් පැය භාගයක් විතර යනකොට දැන් ඒ සියල්ලම දැන් ඔන්න සිතවිලි සිතින් සිත දිහා බලාගෙන ඉඳත් එහෙම දැන් නතර වුණා වගේ දැනෙනවා. ඊට පස්සේ දැන් හිත නිකන් අර අරමුණට නිකන් ගැඹුරකට යනවා වගේ නිකන් ඇතුළකට මාව යනවා වගේ නිකන් කිඳා වැසීමක් වගේ මේ වෙලාවේ සිදු වෙනවා. එතින්දී දැන් ආවයි අරමුණකට හිතා බහිනවා වගේ තේරෙන්නේ. අරමුණටයි යන්නේ වෙලාවේ. එතකොට දැන් සිතවිලිත් මුකුත්ම නැහෙනේ. දැන් මුකුත්ම දැනෙන්නේ නැතුව අරමුණට පමණක් සිත යනවා ඊට පස්සේ. එහෙම ගිහිල්ලත් භාගයක් විනාඩි 45ක් විතර වෙනකොට දෙකම මුකුත්ම දැනෙන්නේ නැතු යනවා. හරි. දැන් ඒ කියන්නේ අරමුණට ගියාට පස්සේ ඔහේ අරමුණේ ඉන්නවද නැත්නම් අරමුණේ ස්වභාවය දකින්නවද අරමුණේ අරමුණේ දැනෙනවා ඒක දකින්නවා මම හොඳට ඒකයි දැන් මොකද අරමුණට හිත ගියා නම් අපිට තියෙන්නේ එයාට නිකන් ඔහේ ඉන්නවද නව නෙමෙයි අපි බලන්න ඕනේ මොකද්ද මේ අරමුණේ ස්වභාවය මොකද්ද මේක හටගන්නේ කොහොමද මේක වෙනස් වෙන්නේ කොහොමද නැත්නම් මේක පැතිරෙනවද කැඩෙනවද බිඳෙනවද ඒ ඔක්කොම බලනවා ඒකේ වේගය කොහොමද ගොඩාක් සංසුන් හොගාකින් නොදෙනිත් යනවා එහෙම කිහින් ඉන්න සමහරට ඉතින් ඔය පැය සම්පූර්ණ වෙනකොට වගේ ඉතින් සියල්ලම නොදැනීම ගිහිල්ලා ආයේ විනාඩි 10ක් විතර නිකන් හිස් ස්වභාවයක් ඔක්කොම දකිනවා. හරි. ඒක දිගටම එහෙම කරන්නේ. ගැටලුවක් නැහැ. ඒ කියන්නේ දැන් කොහොමත් ඒ කියන්නේ අරමුණේ ආදීනව ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න තමයි හිත අයින් වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් හිතම කැමැත්තෙන් අරමුණ දිහා බලන්න යනවා නම් අරමුණට හොඳට கிඳා බහිනවා නම් ඒ අරමුණේ ස්වභාවයම එයාටත් පෙන්වන්න. එයාටම බලන්න ඉඩ දෙන්න අපි තුමු වේදනාවකට අරමුණු වුණා කියලා. නැත්නම් අපි මේ මොකක් ඇකිලිමට දයන්නේ හිත සාමාන්‍යයෙන්. පිම්බිම් හැකිලින් තමයි ඒකට හිත යන්නේ. ඒකට යන්නේ ඉක්මනටම. හොඳයි. කමක් නැහැ. ඒකට ගියාට පස්සේ දැන් අපි හිතමු අපි අපි පිම්බීමක් හැකිලීමක් කියලා දීලා තියෙන්නේ අපිමනේ ওই නම් දීලා තියෙන්නේ. ඒව පවා වැදගත් නැහැ. ඒකත් දැන් අයින් කරලා දාලා ඒ වෙනුවට දැන් මෙතන තියෙන දැනීම් ටිකක්. පිම්බෙනවා කියන්නේ දැනීම් ටිකක්. ඒ දැනීම් ස්වභාවයෙන් ගන්න. ඒ කියන්නේ දැන් මේවැ අපි අර දීපෝ නම්ගම් ටික ඒ වගේම ඒවට ආවේනික පෞද්ගල ලක්ෂණ වෙනුවට මේවැය තියෙන හැම එකකම ඔන්න දැනීම් ස්වභාවයක් තියෙනවා. ඒක අහේ හට ගැනීමක් තියෙනවා වෙනස් වීමක් තියෙනවා නැතිලා යamak තියෙනවා. ආයෙත් ඔන්න ඒ කියන්නේ සමහරවිට පිම්බීමක් කියන්නේ තනි පිම්බීමක් නොවෙන්නත් පුළුවන්. පිම්බීම රසක් වශයෙන් රසක් ඔව් ඒක ඒක ඒක අත්විඳිනවා. හොඳයි. ඒක මේ එක එකක් ගානේ බලන්න. එක එකක් ගානේ පිම්බීමක ඒ අපි තුන් පිම්බීම් 10ක් අහුණා කියලා. එකක් ඔන්න හටගත්තා. එක පිම්බීමක් එකක් නැතිලා ගියා. ඊළඟ පිම්බීම හටගත්තා නැතිලා ගියා. ඊළඟ පිම්බීම හටගත්තා නැතිලා ගියා. මේ හැම එකම ඇති වෙන නැති වෙන ස්වභාවයම දකිමින් ඉන්න. ඒක ළඟ ළඟ වෙලා ඊට පස්සේ ගොඩාක් මේ වෙලා ගිහින්ම ඈත් කමන්නේ. ආයේ කමන්නේ. ඒක වැරද්දක් නැහැ. ඒක ඒක හොඳයි. ඒ කියන්නේ එතකොට ඒ දැන් අපි තුමු පිම්බීම් 10ක් දැක්කා. ඊට පස්සේ මොකක්වත් නැහැ. හිතන්න විනාඩි දෙකක් විතර පිම්බීම් මොකක්වත් අහුන්නේ නැහැ කියලා. නැතිම. එතෙන්දී හිස් ස්වභාවය තුළ ඉන්න දැන්. එතෙන්ද ආයේ හිත බලන්න යන්නවත් වේදනාව බලන්න යන්නවත් වෙන අරමුණක් බලන්න යන්නවත් එපා දැන්. එහෙමයි. එපා දැන් මැනියුම් මේ වඩපින්දයි මම කියන්නේ. දැන් මේ ඒ අර ටික සමනය වුණා. සමනය වුණාට පස්සේ ඒ ස්වභාවය තුළ ඉන්න. ආයි වෙන අරමුණක් නොදී ඉන්න බලන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ හිතන්න ආයෙත් ඔන්න පිම්බීම් මතුවෙන්න ගත්තා. ඒකේ ඇතිවීම තියෙන ස්වභාවය ආයෙත් බලනවා. බලලා පස්සේ ආයෙත් හිතන්න අර වගේ සමනය වුණා. ආයෙත් ඒ සමනය වූ ස්වභාවය තුළ ඉන්නවා. සමහරවිට ඕනනම් හිත දිහා බැලුනොත් ඒකෙත් සිතුවිලි ස්වභාවවලත් ඇතිවීම නැතිවීම බලනවා. ආයෙත් සමනය වෙනවා. සමනය වුණාම පස්සේ ඉන්නවා. සක්මනේදීත් බල සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදී වෙනස දිගට මේක පහසුයි සක්මන කළාම තමයි දැන් පරයන්කට යන්නේ අර ඉස්සලා ගොඩක් සක්මන කරගන්න අපහසු වුණා රෝගී වුණ හින්දා දැන් සක්මනෙන් පස්සේ යනකොට හරියනවා සක්මනේ මේ தත්ත ගන්න පුළුවන් නම් වඩා හොඳයි. ගන්න පුළුවන් ගොඩක් සමහර සක්මන පැයක්ම කරන්න හම්බුනොත් විනාඩි දෙක තුනකදී ওই தත්ත්වයට යන්නත් පුළුවන් වෙන අවස්ථාවක් තියෙනවා. එතෙන්ද පුළුවන් තරම් අපි හිතන්න දැන් හිත සක්මනේ දැනෙන අරමුණු වලට යන්නේ නැතුව හිත නිදහස්ව තියෙනවා නම් පුළුවන් තරම්ගේ නිදහස් ස්වභාවයෙම දැන් හිත පවත්වන්න උත්සාහත් කරන්න. එහෙමයි. ඒ කියන්නේ දැන් අපි අර දේ බලලා ඇවිල්ලානේ දැන් මෙතෙන්ට ආවේ. මෙතෙන්ට ආවට පස්සේ මෙතන බහුලීකృత කරන්නයි තියෙන්නේ දැන්. දැන් ඉදිනදා දැන් වැඩ කටයුතු කරගෙනකොට වුණත් ස්වාමීන් වහන්සේ මේ හුඟක් දුරට වෙනදට වැඩිය දැන් ඉක්මනින් කරන නිවන සතිය පවත්තන ටිකක් අමාරුයි. නැත්නම් අර අමදින වෙලාවල් පිස් මේ වෙලාවට හොඳට සතිය පවත්වා ගන්න පුළුවන් ඒ වෙලාවට. ඒතර ගොඩක් නිකන් අර මෛත්‍රී ස්වභාවයට වැඩියෙන් යනවා මේ අර වෙනදට වැඩි ස්වභාවයක් මෛත්‍රී පැත්තටත් යනවා මේ එදිනදා ජීවිතයේදී. කමක් නැහැ. හැබැයි මේ හිතේ විතර්ක වලින් යන්න එපා. අපි සාමාන්‍යයෙන් මෛත්‍රී භාවනා කරන්නේ විතර්ක වලින් ආසෝපත් වේවා. එහෙම කීකේ අහතර ආසෝපත් වේවා, මේ ආසෝපත් වේවා නැත්නම් සියලු සත්වය ආසෝපත් වේවා කියලා අපි විතර්කයක් වශයෙන් කරනවානේ. විතර්කයක් නැතුව මුලන් නම් පවත්තා. ඒ කියන්නේ නිකන් මෛත්‍රී හැඟීමක් තියෙනවා හිතේ. ඒ මිසක් හිත විතර්ක වලින් මෛත්‍රී කරවන්න යන්න එපා දැන්. එහෙමයි. පුළුවන් තරම් හිතේ ප්‍රපංච විතර්ක සමනය වෙන පැත්තටම දාන්න. එහෙමයි. ඔව්. කියන්නේ උවමනාවෙන් හිතවන්න එපා. හිතවන්න. ඔව්. කියන්නේ නැතුව සෝපා. අන්හරි. හොඳයි. අන්හරි. එහෙමයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දැන් ටිකක් කලක් ඉඳ භාවනාව යෙදෙනවා ආනාපාන සති භාවනාව කරන්නේ ස්වාමීන් වහන්සේ දැන් ආනාපාන සති භාවනාවට වාඩි වෙනකොටම හුස්ම රැල්ල නිකන් තාම සිවුම් වෙලා නිලක් වගේ ගිහිල්ලා ඒක නවතිනවා ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ඒ කිසි කොහොමට හරි ඒ නැවතුණාට පස්සේ ස්වාමීන් වහන්සේ කයේ කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. දැන් මම නිකන් හිතුවටින් දැන් කියන්නේ දැන් මෙහෙම එතකොට දැනෙන්නේ දැන් හුස්ම ගන්නවා නම් ඒ ලිංග විතරයි දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔක් මේ මුළු කයම කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඒකයි මට පේන්නේ අර නිකන් දූවිලි අංශු වගේ ඔක්කොම මේ ඒ අංශු අංශු වගේ තමයි පේන්නේ මුළු කයම. කයත් තිවිච්ච තැනක් පිටියක් පේන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඊළඟට මේ වටේ බැලුවාම ඒ තියෙන්නේ ඒ ආකාරයෙන්ම. ඉතින් එහෙම ඒව දිහා බලාගෙන ඉන්නවා ඒකේ ඔක්කොම පේන්නේ අර නිකන් ඇති වෙන නැති වෙන ස්වභාවය තමයි හැම ඒ අංශුවකම තියෙන්නේ. හරි. එතකොට ඒ ඇතිවීම නැතිවීම බලනවා ඊට පස්සේ ටික වෙලාවක් බලාගෙන යනකොට සමහර වෙලාවට මේ මේ මොනවත් දැනෙන්නේ නැහැ කියන්නේ ඒ ඒකත් නවතිනවා ස්වාමීන් වහන්සේ. හරි. අර ඒ මේ පොඩි රූපංශු තියෙනවනේ ඒකත් නොපෙනී යනවා. මොනවත් නැතුව හිස්තනකුත් තියෙනවා. හරි. ආපහු සාමාන්‍ය සමහරලාට හිත පිට ගිය නිසාද දන්නේ නැහැ කොහොමද කියන්නේ කොහොම හරි නැවත සරියක් දන්නේම නැතුව ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ලේ අර සියුම් ස්වභාවයට එනවා. ඊළඟට බලාගෙන ඒක වැඩි වෙලාවක් යන්නේ නැහැ නැවත එතෙන්ට යනවා ස්වාමීන් වහන්සේ. ඊළඟට සම්පූර්ණ හුඟම්ම මේ මුළු පැත්තම වගේ නිකන් හුඟ ආලෝකමත් ගතියක් තියෙන්නේ. ඉතින් ආලෝක ගැන තකන්නේ නැහැ. මේ ඒ ආලෝකයේ ස්වභාවයත් එතකොට ඒ වෙලාවේ පේදිත් ඒ ආලෝකය ඇතුළෙත් අර කුඩා කුඩා අංශු පීල තමයි පේන්නේ ආලෝකය. හරි. එතකොට ඒක ගැන තකන්නේ නැතුව තකන්නේ නැතුව ගියත් වහන්සේ ආලෝකයේ එහෙමම පේන ගතියක් තියෙනවා. ඒ ඒ වුණාට ඒක ගැන හිතන්නේ නැහැ මම. හරි. ඒ ඉතින් ස්වාමීන් වහන්සේ දැන් මම කරගෙන යන්නේ ඊට පස්සේ මම දැන් සමහර වෙලාවට එනවා සිතුවිලි. හරි. يعني අර වෙනද වගේ සිතුවිලි වල දුවන්නේ නැහැ. වෙනද වගේම ලුකු අර ලුකු සබ්දයක් මිසක් පොඩි සබ්ද ඇහෙන්නේ නැහැ මොනවත්. එතකොට අර සබ්දයක් ඇහුනහම ඒකත් ඇති වෙනව නැති වෙන කියන එකයි බලනවා මම. ඒ සබ්දෙත් ඇති වෙන නැති වෙන සිතුවිල්ලත් එහෙමයි. සිතුවිල්ලත් දැන් තිබුණා නැති වුණා. හුඟාම වේගය අඩුයි. ඉතින් සමහර වෙලාවට මම දැන් ස්වාමීන් වහන්සේ මෙහෙම ඉන්නවා. මෙහෙම ඉන්නවා මට මොනවත් දැනෙන්නේ නැහැ. අරමුණක් එන්නේ නැහැ. මොනවත් නැහැ. මේ මේ මොනවත් තියෙනවා දැනෙන්නේ නැහැ. හරීම සැහැල්ලු වේදනාවක් කියන එකක් එන්නෙම නැහැ. ඒ භාවනාව මුළු කාලය තුලම. හරි. Um, ඒ තත්ත්වෙන් තමයි ස්වාමීන් වහන්සේ දැනට යන්නේ. හොඳයි. ඒක සක්මනත් කරනවද? සක්ම කරන ස්වාමීන්. සක්මනේදී කොහොමද දැනෙන්නේ? සක්මනේදී ස්වාමීන් වහන්සේ මේ අර සාමාන්‍ය සක්මන තමයි කරන්නේ. ඒ කියන්නේ මේ සක්මන් මළු තියෙන හදලා ආරාමේ. ඉතින් ඒවයි අපි සක්මන් කරනවා අර මේ ගිහිල්ලා අර වහන්සේ දැන් කිව් විදියට හැරෙන තැනදී ඒ විදියට සිහියෙන් හොඳට හැරිලා ඊළඟට තන නැගිටලා තමන්ගේ මුළු කයම දිහා බලාගෙන පොඩ්ඩක් සිටීම කියන එක වගේ හිතින් හිතලා නැවත සක්මන් කරලා යනවා. සක්මනේදී හුඟක් දුරට කය දැනෙන්නේ නැහැ ටිකක් වෙලා සක්මන් කරනකොට ස්වාමීන් වහන්සේ. ඔව් කය දැනෙන්නේ නැහැ. ඒ වුණාට මේ ඇස් දෙක අරගෙන යන්නේ. එතකොට ඇස් දෙක අරගෙන යනකොට නැවත ඒ කයේ ස්වභාවයක් දැනුණා නිකන් බැලුවාම එහෙමයි නැතුව වටා පිටාවලට පොඩ්ඩක්වත් එහෙම මේ හිත යන ගතිය අඩුයි. අර ඉස්සරට නම් ඉතින් යනවා ස්වාමීන් වහන්සේ ඇස් දෙක අරගෙන ඉන්නකොට දැන් එහෙම වුණත් නෑ. දැන් දැනට සාමාන්‍ය ජීවිතේදී මේ කරනකොට වල ස්වාමීන් වහන්සේ අර එක එක දේවල් වලට ඇලෙන ගතිය එහෙම හුඟක්ම අඩුයි. හොඳයි. එහෙම මේ සාමාන්‍ය ඉතක්ෙන් තමයි දැනට කරගෙන යන්නේ ස්වාමීන් වහන්සේ. හොඳයි. දැන් සක්මනේ පැත්තෙන් තමයි තා ටිකක් දියුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ සක්මන පැත්තදී හිත සැහැල්ලුවෙන් ඇවිදින්න. හිත සැහැල්ලුවෙන් ඇවිදින දැන් අරමුණට හිත නොදා ඉන්න බලන්න. ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා උත්සාහතුනේ පුළුවන් තරම් අරමුණේ හිත පවත්වන්නනේ. දැන් බලන්න දැන් පාදයේ ස්පර්ශ දැනුණාට ඒකට හිත යොදවන්නේ නැතුව හිත නිදහසේ තියන්න පුළුවන්ද කියලා බලන්න. ඒ කියන්නේ දැන් අර මෑණිය කිව්වේ රූප දැක්කට දැන් රූප වලට යන්නේ නැහැ හිත කියලා. එහෙමයි. කියන්නේ දැන් හිතේ හැකියාව හැදෙනවා. අපි කායानुපසනාව යෙදෙනකොට, වේදනානුපසනාව යෙදෙනකොට හිතේ හැකියාවක් හැදෙනවා. දැන් ටික ටික ටික ටික අරමුණ හොඳට දැකලා දැකලා අරමුණේ ස්වභාවයෙන් දැකලා දැකලා ඒ අරමුණෙන් බැහැර වෙන්න හිතට හැකියාවක් හැදෙනවා. ඒක තමයි දැන් ඔය ඇතිලා තියෙන්නේ. එහෙම ඒ ඇති වුණාට පස්සේ දැන් ආයෙත් අරමුණට අපි බලෙන් දාන්න අවශ්‍ය නැහැ. ඒ වගේමයි හිත දැන් අරමුණු පෙන්නුවත් එයා ඒ අරමුණු ගන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා දැන් සක්මනේදී පුළුවන් තරම් බොහොම සැහැල්ලෙන් පොඩ්ඩක් ඕනනම් වටපිටත් බලබලා ඇවිදින්න දැන් තේරුම් ගන්න දැන් හිත දැක්කට යන්නේ නැහැ එළියට. නැත්තම් ඇහෙන් රූප දැක්කට හිත එළියට යන්නේ නැහැ. කනෙන් ශබ්ද ඇහුණට එළියට යන්නේ නැහැ. ඊළඟට දිවට රස දැනුණ පමණට එළියට යන්නේ නැහැ. එහෙම නැත්තම් පාදයේ ස්පර්ශය දැනුණට ඒවට බහින්නේ නැහැ. හිත ඉන්නවා ටිකක් විවේකීව. හිත ඉන්නවා බොහොම සැනසෙල්ලේ. හිත ඉන්නවා ස්වාධීනව ඉන්නවා. නිදහසේ ඉන්නවා. ඒ తত্ত্বය දැන් හැබැයි කියන්නේ ගැඹුරු සමාධියකින්ම නෙමෙයි දැන් මේ. අපිට ඕනම් පුළුවන් ගැඹුරු සමාධියකට ගිහිල්ලා එතනත් ওই දේ කරන්න පුළුවන්. නමුත් දැන් අපි උත්සාහවත් උත්සාහවත් වෙන්න ඕනේ කොහොමද මේ අඩු සමාධියකින් නැත්නම් නොගැඹුරු සමාධියකින් මේ தත්ත්ව ගන්නෙ කොහොමද කියන එකට උත්සාහත් වෙන්න. ඒක ඇත්තටම ඒ අභ්‍යාසය තමයි දැන් සක්මනේදී හම්බෙන්නේ. සක්මනේදී හිත ගැඹුරු සමාධියකට යන්නේ නැහනේ. හොඳට අපි S2 අරගෙන සක්මනත් කරමින් තමයි මේ කටයුත්ත යෙදෙන්නේ. එතකොට අන්න හිත තේනවා මතු පිට. හැබැයි අරමුණු වලට දුවන්නේ නැහැ. හිත ඉන්නවා අපිත් එක්කම. එහෙම ගතියක් තේරෙනවද? හොඳයි. අන්නේ ඒ තමන් එක්කම හිත ඉන්නවා හැබැයි කයෙත් විශේෂ තැනක් අරමුණු කළා නැහැ. විශේෂ තැනකට බැහැගෙන නැහැ හිත. කය ආශ්‍රිතව නිදැල්ලේ තියෙනවා. නිදහසේ තියෙනවා. ඒකම බලන්න ඊළඟට මේ ඉඳගෙන ඉන්න භාවනාවේදීත් ඉඳගෙන ඉඳද්දී අර මෑනියෝ කිව්වා වගේ දැන් ඉඳගෙන ඉඳද්දී ටිකක් සමාධිය වැඩි හැබැයි. සමා දැන් දැන් මෑනියෝ දන්නවනේ දැන් සතිය සමාධිය ප්‍රඥාව කියලා තුනක් පෙන්නනවානේ. ඕකෙන් දැන් සතිය ගන්න ඉස්සරහට සමාධිය ටිකක් වැඩි. මේ ඒ හින්දා වැඩිපුර ටිකක් සක්මනේ යෙදෙන්න. සක්මනේදී යෙදෙනකොට සතිය ඉස්සරහට එන්න පටන් ගන්නවා. සමාධිය පොඩ්ඩක් අඩුවෙන් කරන්න. ඒ කියන්නේ වාඩි වෙලා දැන් ආනාපාන සතිය වඩනවා වෙනුවට පොඩ්ඩක් වාඩි වුණාට පස්සෙත් බොහොම කය සැහැල්ලු කරගෙන හිත දිහා බලන්න. හිත දිහා බලන පොඩ්ඩක් හිතන්න දැන් ඕකේ හිතේ සිතුවිලි එනවා කියලා. සිතුවිලි එන යන ආකාරය දකිමින් ඉන්න. සිතුවිල්ලක් එනවා ආයි යනවා. තව එකක් එනවා ආයි යනවා. තව එකක් එනවා ආයි යනවා. හිතන්න ඔහොම හිතුවිලි එමින් යමින් හිටියා. ඒක ඒ එන යන ස්වභාවය දැක්කා ඊට පස්සේ හිතන්න සිතුවිලි ආවේ නැහැ කියලා විනාඩියක් විතර. ඒ විනාඩියේ අපි බොහොම සංසුන්ව ඉන්නවා. එතකොට ආනාපාන සතියට හිත දාන්නෙත් නැහැ. ආයි කායික වේදනාවකට හිත දාන්නෙත් නැහැ. මොහොකටවත් හිත දාන්නේ අර අරමුණක් නැති ස්වභාවය තුළ දැන් හිත පවත්වන්න උත්සාහත් වෙනවා. දැන් ආයෙත් ඔන්න අපි තුමු සිතුවිල්ලක් ආවා. ආයෙත් අපි ප්‍රශ්නයක් නැහැ. අන්න තේරුම් ගත්තා. මේකත් ආවා. ඔන්න ගියා. ආයෙත් එකක් ආවා. එකක් ගියා. ආයෙත් ඔන්න සිතුවිලි නැහැ. අන්නේ ස්වභාවය ආයෙත් පුරුදු කරනවා. මේ පැත්තෙන් හිතට පුළුවන් තරම් දැන් නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න දෙදී පුරුදු කරන්න. ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් දැන් එහෙම භාවනා කළා වාඩි වුණාම ටිකක් ඉන්නකොට ස්වාමීන් වහන්සේ මට පැය භාගයක් වුණත් ඉන්න පුළුවන් කිසිම දෙයක් හිතට එන්නේ නැහැ. හිතට එන්නේත් නැහැ, කය දැනෙන්නේ නැහැ. ඉතින් මට අපෞල්කම් සැක හිතෙන්නේ මේ මොකද්ද කියලා මේ වෙන්නේ කියලා. ඔව්. ඒ කියන්නේ ඉන්න පුළුවන් ඒ මොනවත් අරමුණක් නැහැ ඇවිල්ලා. එතකොට හදිසියෙන් එන්නේ සද්දයක් විතරයි. ඔව්. ඉතින් මේ ඒක තමයි. දැන් අපි භවනා කරගෙන යනකොට ඒකයි මම කිව්වේ දැන් ආනාපාන සතිය වෙන්න පුළුවන්. ඕනම කායानुපස්සනාවකදී වේදනානුපස්සනාවකදී චිත්තානුපස්සනාවකදී ওই தත්වට හිත ගන්න පුළුවන්. අනිශ්චිතෝච විහෙරති කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවානේ. එතෙන්ට එහෙම ගත්තාම අර සමහරවට සමාධිය හුඟා ප්‍රබල වුණාම ඕකේ අපි යනවා නිකන් ගා ගැඹුරකට ගිහිල්ලා මොකක්වත්ම නොදැනී ඉන්න තත්ත්වයක් තියෙනවා. නමුත් ඒක කියන්නේ මේ භාවනා පැත්තෙන් නැත්නම් විපස්සනා පැත්තේදී පොඩ්ඩක් මේ සමාධිය වැඩිවීම නිසා පැත්ත මිසක් සතිය ඉස්සරහට ආපු පැත්තක්ම නෙමෙයි. ඒ නිසා සතිය ඉස්සරහට ගත්ත ගැනීම තමයි උතෙන්දී මූලිකත්වය දෙන්න තියෙන්නේ. සතිය ඉස්සරහට අරගෙන එතකොට හිත තියෙන්නේ මහා ගැඹුරු සමාධියක නෙමෙයි. එතකොට දේවල් දැනෙනවා. වාඩිලා ඉන්න බව දැනෙනවා. කය දැනෙනවා, වේදනාවන් දැනෙනවා, සිතුවිලි ඈතින් එන වගේ දැනේවි. හැබැයි ඒ එකක්වත් හිත ග්‍රහණය නොකරින්න ඕනේ. දැන් ඒ අපි මුලදී එකපාරට එක කරන්න බැරි හින්දා තමයි අපි හොඳට සමාධියක් වඩලා ඊළඟට අරමුණු වල ඇතිවීම නැතිවීම ස්වභාවය දැකලා ඒව හරහා හිත වැඩුණා නම් සමහරට අතෙන්ට යන්න ඉඩ තියෙනවා. නමුත් ඒ තියෙන ගැඹුරු සමාධියක් එක්ක දැන් බලන්න ඕනේ මේ ගැඹුරු සමාධියකින් තොරවත් මේ தත්ත්වෙ මට පවත්වන්න පුළුවන්ද? ඒ එතකොට අන්න ඉන්නේ මේ මහා ගැඹුරක නෙමෙයි හිර වෙච්ච ස්වභාවයක සියල්ල නොදැනී ගිය ස්වභාවයක නෙමෙයි දේවල් දැනෙනවා හැබැයි ඒක ඒ දැනුණයි කියලා හිත ඒක ග්‍රහණය කරලා නැහැ. ඒ தත්ත්වය පොඩ්ඩක් හදාගන්න. ඒ தත්ත්වය හදාගන්න පහසුයි අත්‍තරම සක්මනේදී. මොකද ඉඳගෙන ඉන්නකොට සමාධි පැත්තට බර ගතියක් තියෙනවා. දැන් අපි ඉඳගෙන ඇඟ හොල්ලන්නේ නැතුව මේ චේතනාපූර්වක මුකුත් නොකර ඉන්නකොට හිත සමාධි වෙනවා හරි පහසුවෙන්. ඕන්නම් මෑනියන්ට පුළුවන් ඉඳගෙනත් S2 අරගෙන ඉන්න. S2 ඒ කියන්නේ ඉඳගෙන S2 අරගෙන වටපිට බලනව නෙමෙයි බොහොම ටිකක් මේ මද දුරක් බලන්න. තේරුණාද කියන එක? ඔව් S2 වහගෙන අපි ඉන්නකොටත් හිත ගිහිල්ලා මොකක් හරි අරමුණක් ග්‍රහණය කරන්න ඉඩ තියෙනවා. සමාධි වෙනවනේ. ඒ වෙනුවට S2 බොහොම නිකන් නිදැල්ලේ. ඒ කියන්නේ ස්වාභාවිකව දැන් අපි දැන් ඔය දැන් ඔය මෑණියෝ ඉන්නේ S2 අරගෙන ඒකේ S2 ආතතියකින් අරගෙන නෙමෙයිනේ S2 නම් බොහොම සැහැල්ලුවෙන් අරගෙන ඉන්නවා හැබැයි එකක්වත් අරමුණු කරලා බෑ ඒ කියන්නේ S2ට පේන දෙයක් අරමුණු කරන්නත් එපා කියන එක තේරෙනව නේද මේ දැන් ඒ කියන්නේ මේ පැත්තට ආවනම් තේරෙවි නැත්තම් මේ අnder දෙමළ වගේ මම මේ කියන එක <laughs> හරි ඒ විදිහට පොඩ්ඩක් S2ත් අරගෙන වාඩිලා ඉන්න හැබැයි S2 අරමුණු කරන්නේත් නැහැ පේන දෙයක් අරමුණු කරන්නේත් නැහැ ඒ පැත්තට පුරුදු කරන්න දැන් ඒ කියන්නේ සතිය ඉස්සරහට ගන්න සමාධියට ඒ තරම්ම යන්න දෙන්න එපා. හොඳයි. දෙකට කරන්න. හොඳයි. අවසරයි හැමතුරුනේ මම මේ පළවෙනි වතාවට බුද්ධහගමේ භාවනා වැඩසටහනට සහභාගී වුණේ. පහුගිය අවුරුදු 20 පුරාවට මම කරේ යෝග අභ්‍යාස සහ යෝගාශ්‍රම වල තමයි ගොඩක් කල් ගත කරේ. එතකොට ඔබ වහන්සේ සඳහන් කරා සිත එක තැනකට ගැනීම තමයි මේ වැඩමුළුවේ අරමුණ කියන එක එහෙමම නෙමෙයි. එක තැනකට කියන එක වැරදි. කියන්නේ වර්තමානයට ගැනීම කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ එක තැනකට කිව්වොත් පොඩ්ඩක් සමත පැත්තෙන් තමයි අපි මේ අදහස් කරන්නේ. නමුත් හිතන්න දැන් සක්මන් භාවනාවේදී එක තැනක් නෙමෙයි. හිතන්න වම් පාදයේ වදිනකොට පොළවේ අන්න එතනදී තමයි හිත තියන්නේ. දකුණු පාදයේ පොළවේ වදිනකොට එතන තියන්නේ. ඒතකොට එක තැනක් නෙමෙයිනේ. ස්ථාන වශයෙන්ුත් වෙනස්, අරමුණ වශයෙන්ුත් සම්පූර්ණයෙන්ම වෙනස්. හැබැයි අපිට ඕමනා ඕමනා තැන තමයි තියෙන්නේ. හොඳයි. ඒ හින්දා අකණ්ඩ සතියක් තියෙනවා. හැබැයි එකම අරමුණ නෙමෙයි. ඔව්. දැන් සමහරවිට ආනාපාන සතිය පැත්තෙන් ගත්තොත් ටිකක් එකම අරමුණක් වගේ ස්වභාවයක් තියෙනවා. ඒකෙත් හැබැයි ආස්වාසයක් බලනකොට ආස්වාසය බලන්නේ ප්‍රස්වාසය බලනකොට ප්‍රස්වාසය බලන්නේ. ඔව්. ඔබ වහන්සේ සඳහන් කරා සිත එක අරමුණක එක ස්ථානයක පවත්වා ගැනීම වර්තමානයේ පවත්වා ගැනීම තමයි මේ වැඩමුළුවේ කරන්න කියලා. එතකොට දැන් අපි යෝග අභ්‍යාසවලදීත් කරන්නේ මේ දෙයම තමයි. මොකද මම දැන් යෝග අභ්‍යාස කරද්දී සිත වෙන තැනකට ගියොතින් අපේ අභ්‍යාසය අමාරු වෙනවා. ඒක නිසා අපි අර මං හිතන්නේ සිතුවිලි පරාසය කියලා ඔබ වහන්සේ අදහස් කරේ සිතුවිලි ඇති වෙන කාල සීමාව අතර පරතරය වෙන්න ඕනේ. දැන් මම මෙහෙදී මේ ප්‍රගුණ කිරීම කිරීම තුළදී මගේ සිතුවිලි පරාසය ටිකක් කෙටි. හැබැයි යෝගාභ්‍යාස වල කෙටි කියන්නේ සිතුවිලි ඉක්මනට එනවා. සිතුවිලි මාලාවක් බොහොම ඉක්මනට ආපහු එනවා විනාඩි දෙකක් තුනක් තුල නැවත සිතුවිලි එනවා වෙනත් සිතුවිලි සිතට. නමුත් යෝගාභ්‍යාසයේදී අපි සමහරවිට ආයාසයෙන් අභ්‍යාසය තුල රැඳීීමට අවශ්‍ය නිසාද දන්නේ ඒක සිතුවිලි පරාසය ටිකක් දිගයි. සිතුවිල්ලක් ඇවිල්ලා තව සිතුවිල්ලක් එන ටිකක් වෙලා යනවා. මොකද අපි ශරීරය යම් කිසි තැනකට අරමුණු කරගෙන බොහොම අමාරුවෙන් හරි සිතුවිලි එන්නේ නැති වෙන්න හිතාගෙන ඉන්නවා. එතකොට මේ දෙක අතර වෙනස තමයි ස්වාමීන් වහන්සේ මට අවශ්‍ය පැහැදිලි කරගන්න. නෑ ඇත්තටම යෝගාභ්‍යාස හොඳට මේ කායानुපස්සනාව සඳහා යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් යෝගාභ්‍යාසයක් උනත් කරනකොට අපි වෙන වෙන දේවල් අර කිව්වා වගේ වෙන වෙන දේවල් කල්පනා කර කර මේ දේ කරනවා කියන එක අසාර්ථකයි. නමුත් ඒකෙදී අපි හොඳට මේ සෑම චලනයක් පාසාම හොඳට එතනට එතනට අවධානය යොමු කරමින් කරනවා නම් තනිකර කායानुපස්සනාවක් තියෙනවා. දැන් අපි සක්මන් භාවනාවේදී කරන්නේ ඒකයි. සක්මන් භාවනාවද ඔන්න පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. එතන අපිට දැනෙනවා. ඒ දැනීම තුළ හිත පවත්නවා. අට ආයෙත් ඊළඟ පාදයේ දැනෙනවා. එතන හිත පවත්වන. මුලදී තමයි ඇත්තටම අපි මේ යටිපතුල කියන සීමිත ප්‍රදේශයේ තෝරගෙන හිත එතන පවත්වන්නේ. හැබැයි ටික ටික ටික ඕක වර්ධනය වෙන්න වර්ධනය වෙන්න හිතන්න අපේ හිත දැන් එළියේ යන්නේ නැහැ වෙන වෙන අරමුණු වලට යන්නේ නැහැ. ඔන්න දැන් හිත යටිපතුලේම ඉන්න පටන් ගත්තා කියලා. දැන් හිත වෙන කොහෙවත් නැහැ. ඔන්න යටිපතුලේම දැනෙන සියුම් සියුම් ලක්ෂණවල ඉන්න. ඔන්න හිත ඉන්නවා. ඒක අන්න වර්ධනය වෙනකොට වර්ධනය වෙනකොට මේ යටිපතුල විතරක් නෙමෙයි මුළු පාදයේ යට කොටස මුළු පාදයේ උඩ කොටස මුළු ශරීරයේම අන්න හිත ඉන්න පටන් ගන්නවා. එතකොට දැන් ආයේ හිත වෙන අරමුණක් කියන්නේ අතීත අනාගත අරමුණු බාහිර අරමුණු වලට යනව වෙනුවට අන්න මේ කයේ සියලුම දේවල් දැනගනිමින් දැකගනිමින් වාසය කරන්න පුළුවන්. ඉතින් ඒ தත්ත්වය තමයි අපි අපිටම ආනාපාන සතියක් වඩනකොට අපිටම හොඳ හොඳට හිත එකඟ කළා කයට හිත ගන්නවා. කයට හිත ගත්තට පස්සේ අන්න කායික වශයෙන් විවිධාකාර සංවේදනාවන් දැනෙනවා. ධාතුන්ගේ ස්වභාවයන් දැනෙනවා. ධාතුන්ගේ ස්වභාවයන් කියන්නේ කියන්නේ මූල ලක්ෂණ. තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති, චංචලස් ගති, ස්කම්පණය වෙන ගති. ඒ වගේ ඊටාම මූල ස්වභාවයන් දැනෙනවා. අන්නේ හැම දෙයකටම හොඳට හිත තියමින් ඒවැයේ ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් නැත්නම් ඒවැයේ මේ මේ මේ හැසිරීම දකිමින් වාසය කරනවා. ඉතින් ඒක අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ඇත්තරම හිත වෙන අරමුණු වල දයන්නේ නැහැ. මේ අපි බලන අරමුණේ යථා ස්වභාවය මොකද්ද කියලා අන්න අපි බලන්න උත්සාහත් වෙනවා. තේරුම් ගන්න උත්සාහත් වෙනවා. ඉතින් ඒකට ඔය කරන අභ්‍යාස ටික හොඳටම ප්‍රයෝජනවට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කෙනෙකුට පුළුවන් නම් යෝග අභ්‍යාස ටිකක් හොඳට කරලා ඊට පස්සේ හොඳට සංසුන්ව වාඩි වෙලා මේ කයේ දැනෙන දේවල් වල. මොකද එතකොට සෑහෙන්න කිව්වා වගේම හිත නිශ්ශබ්දයිනේ. හිත තියෙනවානේ දැන් කයත් එක්ක. එතකොට කයේ දැනෙන දේවල් වලට හොඳට නැවත නැවත හිත තියෙනවා. අපි තු ඔන්න කොහේ හරි තද ගතියක් දැනෙනවා. එතෙන්ට හිත තියලා බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ? රළු ගතියක් දැනෙනවා. එතෙන්ට හිත තියෙනවා මොකද්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට කය නිරීක්ෂණයේ හරහා අන්න අපි හොඳ එතනින් ප්‍රඥාව වර්ධනය කිරීම සඳහා උත්සාහත් වෙනවා. මොකද අපි අර අභ්‍යාසයක් කරා කියලා ප්‍රඥාවට නෙමෙයි එන්නේ. එතන අර හිත පොඩ්ඩක් මෙල්ල වුණා විතරයි. නමුත් ප්‍රඥාව වඩන එක මේ කායික වෙන්න පුළුවන් නැත්නම් වේදනා වශයෙන් වෙන්න පුළුවන් හිතේම හටගන්නා ස්වභාවයන් වශයෙන් වෙන්න පුළුවන් ඒවැය තියෙන ස්වභාවය ඒවැය තියෙන හැසිරීම දැකලා දැකලම ඕනේ ප්‍රඥාවක් අවදි කරගන්න. ඉතින් ඒකට ඔය අභ්‍යාසයට යොදා ගන්න. ඒක ගැටලුවක් නැහැ. ඔව්. ස්වාමීන් වහන්සේ එතකොට හිත මෙල්ල කර ගැනීමෙන් අනතුරු ලැබෙන්නේ කුමන කියන්නේ ඊට පස්සේ කරන්න ඕනේ මොකක්ද දැන්? ඒක තමයි මම කිව්වේ. හිත මෙල්ල කරගෙන තමයි මේ කටයුත්තට බහින්න ඕනේ. හිත මෙල්ල කරගෙන නිකන් ඉන්න එපා. හිතන්න හිත මෙල්ල අපි දැන් හිත මෙල්ල කරගත්තාම දැන් හිත සංසුන්ව තියෙනවා නම් අපි හිතමු දැන් ඔන්න වාඩිලා වාඩි වුණා. වාඩි වුණාම දැන් මේ අත් දෙක අතර ස්පර්ශයක් තේනවනේ. දැනෙනවනේ දැන් ඔන්න රස්නේ ගතියක් දැනෙනවා. නැත්නම් එක අතක බර බර දැනෙනවා අනිත් අතට. අන්න එතනට හිත යොමු කරන්න. එතන නැවත නැවත හිතින් ඒ තැන අරමුණු කරනවා. අරමුණු කරමින් අරමුණු කරමින් ඉන්නකොට අපේ හිත අන්න ඒ අලුත් අරමුණේ අපි මේ අත් දෙක අතර ඔන්න හිත එකඟ වෙනවා. එකඟ වුණාට පස්සේ බලනවා මෙතන මේ මොකද්ද සිද්ධ වෙන්නේ. දැන් අපිට මුලදි තේරෙන්නේ නිකන් ඔය රස්න ගතියක් විතරයි. මහා දෙයක් තේරෙන්නේ නමුත් නැවත නැවත මේකේ හිත පවත්වන්න පවත්වන්න මෙතන තියෙන අරමුණේ තියෙන ස්වභාවය හොඳට වැටහෙන්න ගන්නවා. දැන් කෙනෙක් ආනාපාන සතිය වඩද්දී මුලදී යාට මේ හුස්ම රැල්ලක් දැනෙනවා කියන එකත් හරිම අමාරුයි. නමුත් කාලයක් යනකොට ඔන්න ආස්වාසයක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක් ප්‍රස්වාසයක් කියන්නේ මේ වගේ දෙයක් ඔන්න ආස්වාසයක් සිසිල් ප්‍රස්වාසයක් උණුසුම් ආස්වාසයක් දිගයි ප්‍රස්වාසයක් කෙටි නැත්නම් ආස්වාසයක් කෙටි ප්‍රස්වාසයක් දිගයි ඉතින් ඔය ඔය වගේ අර අරමුණු අතර සියුම් සියුම් වෙනස්කම් වැටහෙන්න ගන්නවා අන්න ඒ වගේ තමයි මෙතෙන්දිත් මේ අරමුණේ තියෙන සියුම් සියුම් වෙනස්කම් කාලයක් යනකොට අන්න වැටහෙන්න ගන්නවා ඒ නිසා හිත අර වගේ මෙල්ල කරගන්න පුළුවන් නම් ඒ මෙල්ල වෙච්ච හිත පාවිච්චි කරන්න මේ කායික වශයෙන් දැනෙන තැන් වලට යොමු කළා ඒ තැනම හිත තියාගෙන ඒ ඒ තැනේ ඒ දැනෙන දේහි ස්වභාවය මොකද්ද කියලා තේරුම් ගන්න. හොඳයි මම හිතනවා අද අපි පැයක විතර කාලයක් ධර්ම සාකච්ඡාය නියැලලා තිනවා. අපි නැවතත් සවස් 5ට ධර්ම දේශනා වාරයත් සමග මුණ ගැසෙනවා. එhmenan දිගට තමන්ගේ භවනා කටයුතු වල යෙදෙන්න ආගන්තුක මේ ආධුනික යෝගාවචරයනොත් පුළුවන් තරම් තමන්ගේ සිහිය දියුණු කරගන්න නැත්නම් වර්තමානයේ හිත පවත්වන්න උත්සාහත් වෙන්න ඒක අපිට අත්‍යවශ්‍ය වෙනවා. එතකොට තමයි අපිට තව ටිකක් සතිය තව වර්ධනය වීම හරහා සමාධියක් හදාගෙන ඒ සමාධියම ප්‍රඥාව දියුණු කරගන්න අවස්ථාවට අරගෙන යන්න පුළුවන්. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි නැවත සවස් 5ට මුණ ගැහෙමු.